මජ්ක්‍ධිම නිකායේහි මූල පඤ්ඤාසකේ මහා යමක වර්ගයේහි චූලගෝසිංග සූත්‍රය. එක් සමයක භාගතුන් වහන්සේ නාදික නම් ගම වාසය කරනවලු කුළු වලින් නැත්නම් ගඩොල් වලින් හදපු ආවාසය විජ්ජක අවස්ථය. නාදික කියලා කියලා තියෙන්නේ ඥාතික කියන නම වෙනස් වෙලා සුළු පියා සහ මහ පියා කියන්නේ සහෝදරයෝ දෙදෙනෙක්ගේ පුතු දෙදෙනෙක් ප්‍රධානත්වයේ උසුලන ගම් දෙකක් ළඟ තිබිලා තියෙනවා. ඔවුනොවුන්ගේ ඥාතීන් වාසය කරන නිසා ඥාතක කියලා නමක් පඩබැඳිලා තියෙනවා. පස්සේ කාලයක එය නාදික වශයෙන් වෙනස් වුණා කියලා අට කතා සඳහන් වෙනවා. එසමයෙහි පින්වත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නන්දි ස්වාමීන් වහන්සේ හිම්විල ස්වාමීන් වහන්සේ ගෝසිංග සාල වන උයනේ වාසය කරනවා. මේ අවස්ථාව යෙදෙන්නේ කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලා රණ්ඩු වෙනවා කාරණා කාරණාවලට. ඒ කාරණේදී බාගතුන් වහන්සේ වුණ රැස් කරලා කලහයෙන් විවාදයෙන් මේක විසඳන්න එපා කලහ කරගන්න නැතුව විවාද කරගන්න නැතුව මේක විසඳගන්න කියලා කිව්වාම ඒ භික්ෂුන් වහන්සේලා කියනවා බාගතුන් වහන්සේ නුඹ වහන්සේ අල්පෝත්සක වනසේක්වා. උන්වහන්සේ උත්සාහ කරන්න එපා. අපි මේ කාරණේ කලහෙම විසඳ ගන්නවා. විවාද කරලා විසඳ ගන්නවා කියන්නේ. එහෙම දේවලුත් ඒ කාලේ සිද්ධ වෙලා තියෙනවා. බෞද්ධන් වහන්සේ වැඩ ඉඳද්දි. ඉතින් මේ කාරණේදී බෞද්ධන් වහන්සේ නෝන මෙහෙවල බැලුවාම කිසිම විවාදයක් නැතුව සමගිව කිරිහා දියමෙන් ඊටාව ප්‍රියමනාප වාසය කරන්නේ කවුද? මොවුන්ට උදාහරණයක් වශයෙන් මොවුන්ට ධර්මදේශනාවට කාරණාවක් වශයෙන් කවුද ඉන්නේ කියලා ආවර්ජනය කරාම අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ, කිම්බිල තෙරුන් වහන්සේ, නන්දිය තෙරුන් වහන්සේ වැඩ සිටින රෝසිංග ශාලවල දකින්න. රෝසිංග කියලා කියලා තියෙන්නේ එක්තරා රූපකින් හරකෙක්ගේ අඟක් වගේ අත්තක් ඇවිල්ලා තියෙනවා. ඒක අඟක් වගේ පේන නිසා රෝසිංග කියලා නමක් ඇවිල්ලා තියෙනවා. බොහෝ ශාල වෘක්ෂ තිබෙන නිසා රෝසිංග ශාලවනේ කියලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ ගහ නිසාම සියලු වනය ප්‍රසිද්ධ වුණා කියලා සඳහන් කරලා තියෙනවා. භාගතුන් වහන්සේ ගෝසිංහ සාල වන උද්‍යානයට එළඹුණාම උයන් පාලකයා භාගතුන් වහන්සේව දුරදීම දකිනවා. ඒ පැමිණෙන්නා වූ භාගතුන් වහන්සේව දැකලා මේ විදිහට ප්‍රකාශ කරනවා. මා සමන ඒතන් දායම් පාවිසි. සමනය මේ උයනට නොපමිණේවා. සංතෙත්ත තයෝ කුලපුත්තා අත්තකාම රූපා විහරಂತಿ. තමන්ට හිත කැමති, තමන්ගේ දියුණුව කැමති, තමන්ගේ සැප කැමති කියන විදිහේ නියමාකාරයෙන් ඉන්න කුල පුත්‍ර තුන්දෙනෙක් මේ මෙහෙම ඉන්නවා. ඔවුන්ට අපහාසයක් කරන්න එපා කියලා එන්න එපා කියනවා. දැන් භාගතුන් වහන්සේව අඳුරන්නේ නැහැ උයන් පාලකයා. විශේෂයෙන් කියලා තියෙනවා භාගතුන් වහන්සේ සමහර දවස්වලට ප්‍රාතිහාර්ය සහිතව වඩිනවා. සමහර දවස්වල අප්‍රකට වේශයෙන් වඩිනවා කියලා. ඉතින් එතනදී අප්‍රකට වේශයෙන් වඩිනවා කියන කාරණාවේදී භාගතුන් වහන්සේ රශ්මිය විහිදුවන එක නවත්තනවා. රශ්මිය Tamanගේ සිවුර ඇතුලේ විතරයි පවතින්නේ සිවුරෙන් එළියට පේන්නේ එතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා භාගතුන් වහන්සේගේ බුද්ධ භාවය සිවුරකට වහන්න බෑ කියලා. ඒ තරම් ප්‍රකටයිලු බුද්ධ භාවය. නමුත් මෙතන ඒ උයන් පාලකයාට තේරෙන්නේ නැත්තේ භාගතුන් වහන්සේ විශේෂ අවිස්ථානයක් කරනවා භාගතුන් වහන්සේ කාටවත් අඳුර ගන්න බැරි වෙන්නේ කියලා. මේ කාරණේදී කුක්කුසාදී කුල පුත්‍රයාටත් ප්‍රකාරණයෙන් වෙන්න කියලා හිතන ධාතු විභාග සූත්‍රයේදී. එතන කියන්නේ මේ කුලන් පාලකයාට හිතනවලු රත්තරන් පාට දිලිසි දිලිසි පැමිණියා. මෙතන පන්සල් තුනයි තියෙන්නේ. කුටි තුනයි තියෙන්නේ. සංගමන තුනයි, සක්මන් මළු තුනයි තියෙන්නේ. ඒ ඒ ස්වාමින් වහන්සේට වෙන වෙනම තුන තුන බැගින් තමයි පිළියෙල කරලා තියෙන්නේ. මේ එන ශ්‍රමණයා නිකන් මහලුයි වගේ පේනවා. එතකොට මේ කෙනෙක්ට එළියට යන්න වෙනවා මේ ශ්‍රමණයා පැවිදිව. එතකොට හොඳින් ඉන්න මේ වික්ෂුන් වහන්සේලාට අපහසුයක් වෙනවා මේ ශ්‍රමණයා පැමිණීම. ඒ නිසා නැවතුවා කියන අට කතාවේ සඳහන් කරලා තියෙනවා. ඒ වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇහෙනවා. මේ උයන් පාලකයා භාගතුන් වහන්සේ එක්ක මේ කතා කිරීම. ඇහිලා උයන් පාලකයාට කියනවා අවත්මී ගුවන් පාලකය භාගතුන් වහන්සේ නවත්තන්න එපා. අපගේ ශාස්ත්‍රු වූ භාගතුන් වහන්සේ පැමිණිසේ. ඉන්පසුව ඒ අනුරුද්ධ තෙරුන් වහන්සේ නන්දිය තෙරුන් වහන්සේටයි කිම්බිල තෙරුන් වහන්සේට දන්වනවා. දැන් මෙතන කියන්නේ තේනුප සංකමී ඒ තැනට එළඹියක්. නමුත් අට කතාවේ පැහැදිලි කරනවා උන්වහන්සේලාගේ කුටි තුනක් එළියේ තියෙන මේ සක්මන් මලුත් ඒ එළියේ වැඩ හිටපු නිසා භාගතුන් වහන්සේ දෙසට යන ගමන් දන්වගෙනම වැඩියලු භාගතුන් වහන්සේ පැමිණෙනවා ඔබලාත් එන්න කියලා. මොකද සමගිව ඉන්න තුන්දෙනෙක් නිසා තමන් විතරක් ගියොත් අනික් අයව අතහැරලා ගියා කියලා හිතයි හිත අමනාප වෙයි කියලා හිතලා තනියම නැතුව මෙන්න මෙහෙම දන්වනවා අධික්ඛම සායස්මන්තෝ සත්තානෝ භගවානුපත්තෝ එන්න ඇවත්නේ අපගේ ශාස්ත්‍රීය භාගතුන් වහන්සේ හැමිනිසේක කියන. එන්පසුව පින්වත් අනුරුද්ධ හාමුදුරුවෝ, නන්දිය හාමුදුරුවෝ, කිඹල හාමුදුරුවෝ භාගතුන් වහන්සේට පෙරගමන් ගොස් කෙනෙක් භාගතුන් වහන්සේගේ පාත්සෙවුන් පිළිගන්නවා. තව කෙනෙක් ආසනය පනවනවා. තව කෙනෙක් පාද දෝවණය පිණිස ජලය එළවනවා. භාගතුන් වහන්සේ පනවන ලද ආසනයේ වැඩ ඉඳලා පාදයන් දෝණය කරගන්නවා. එහෙම දෝණය කරගන්නකොට කියලා තියෙන්නේ මැණික් කැට වගේ තිබ්බ වතුර අරගෙන කකුල උඩට දමා ගනිමින් කකුලෙන් කකුල අතුල්ලමින් පාද දෝණය කරලා ඉන්පසු ආසනේ වැඩ ඉන්නවගෙන. තේරෙන විදිහට බෞතුන් වහන්සේ ආසනේ වැඩ ඉඳලා පාද දිගහැරලා පාද දෝණය කරලා පළඟක් බඳගන්නේ පාදයන් උඩට ගන්නවා කියන එක තමයි අදහස එන්නේ ඒ ගැන විමසලා බලන්න. එතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා භාගතුන් වහන්සේගේ ශරීරයේහි දුවිලිට වෙරෙන්නේ නැහැ. කුමක් හේන් මේ පාද දෝණය කළාද? උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිස සහ ශරීරයේ ඍතු ගැනීම පිණිස පාද දෝණය කිරීමේ විශේෂ ආනිසංසයක් තියෙනවා. ශරීරයේ තියෙන දැවිල්ල අඩු වෙනවා. දැවිල්ල අඩු වුණාම හිත එකඟ කරගන්න හරි ලේසි. ඒ දවස්වල වික්ෂුන් වහන්සේ කෙනෙක් ආගන්තුකව පැමිණෙනවා නම් පාද දෝණය කරන පිළි අරගෙන තියෙනවා. ඇතුළත වැඩ හිටියාම ඒ දවස්වල විතර පාවිච්චි වෙලා තියෙන සතපාක තෛල, සහස්‍රපාක තෛල කියලා සියවර දහස්වර බලගෙන දෙන තෙල්. ඒවා මිනිස්සු අතර නිතර තිබිලා තියෙනවා. මිනිස්සු නිතර ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඒ තෙල් වලින් පාදයන් සම්භාහණය කරලා තියෙන හැටම්ම ගණන් ඈතින්දලා වඩින ස්වාමීන් වහන්සේ නමකට ලොකු සහනයක් වෙන්න ඇති පාදයේ වෙහෙස නිමාගන්න. මේ විදිහට උපස්ථාන කරලා තියෙනවා. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ළඟට කමඨහන් ගන්න යනවා නම් ඒ හාමුදුරුවෝ දුන්නාට පාදේ සම්මහානය කරන්න ඒ තෙල් ගන්න එපා කියලා. ඒ තෙලක් දුන්නොත් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න කියලා කියනවා. එහෙම නැත්නම් පාවිච්චි කරන්නම කිව්වොත් හිතේ පොඩ්ඩක් ගාගන්න කියලා කියනවා. ඒ මොකද කර්මස්ථානයක් ලබා ගන්න යනවා නම් ඒ ආචාර්යවරයාට ගරු කරලා යන්න ඕනේ කියන නිසා. එතකොට ඒ ආචාර්යවරයා කිව්වොත් නෑ නෑ අපි ඕක පාදය සම්භාහණය කරන්නත් ගන්නවා. ඒක පාදය සම්භාහණය කරගන්න. කියලා කිව්වොත් එහෙම නැත්නම් මේ අතැති වික්ෂුන් වහන්සේලා Tamanට වඩා අඩු වික්ෂුන් වහන්සේලා ඇවිල්ලා උපස්ථානට එළඹුණා. එළඹෙද්දි නායක හාමුදුරුවෝ කිව්වොත් කමක් නැහැ. ඕකෙන් පාදය සම්භාහණය කළාට කියලා. අන්න එවිට ඒ තෙල් පාවිච්චි කළාට කමක් නැහැ කියලා කියනවා. ඒ වගේ කර්මස්ථානය ලබා ගන්න කර්මස්ථානාචාර්යවරයාට බොහෝ ගෞරව දක්වලා තියෙනවා දක්වන්න කියලා තියෙනවා කර්මස්ථානයේ සාර්ථක වීම පිණිස. භාගතුන් වහන්සේ පාද දෝණය කරලා ඒ පැනවන ලද ආස්නේ වැඩ හිගියට පස්සේ අනුරුද්ධහාමුදුරුවොත් නන්දිහාමුදුරුවොත් කිඹිලහාමුදුරුවොත් භාගතුන් වහන්සේට වැඳලා එකත් පසට වාඩි වෙනවා. එකත් පසට වාඩි වෙනවා කියලා කියන ඉතා ළඟින් නෙමෙයි, ඉතා දුරින් නෙමෙයි, ප්‍රතිවාතයට නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ ශරීර ගන්ධය භාගතුන් වහන්සේට දැනෙන විදිහට නෙමෙයි, ඔළුව උස්සලා බලන්න ඕන විදිහට නෙමෙයි. ආදී වශයෙන් ලක්ෂණ ගොඩක් කියලා තියෙනවා. අනි දෙලින්මත් නෙමෙයි. පොඩ්ඩක් පැත්තකින් යනාදි වශයෙන් එකක් පැසක වාඩි වුණා කියන එක අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා සමහර තැනක. භාගතුන් වහන්සේ අනුරුද්ධ හඳුනාගේ මෙන්න මේ ප්‍රශ්නයක් නගනවා. කච්චිවෝ අනුරුද්ධ කමනීය. කච්චි යාපනීය. කෙසේද අනුරුද්ධ ඉවසන්න පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද? කච්චි පින්න කියන කිලමතා. කෙසේද පින්න පාතේ ලැබෙනවද? එහෙම අහන්නේ රජවරු මෙතන ඉන්නේ. මෙතන පැවිදි වෙලා ඉන්නේ රජ කුලයෙන් පැවිදි වෙච්ච පිරිස. මිශ්‍ර බතක් ලැබුණාම කොහොමද රජ කෙනෙකුට දැනෙන්නේ? ඒ ගැන කරදරයක් තියෙනවද අපහසුතාවක් තියෙනවද කියලා විශේෂයෙන් අහන. අහුවාම උත්තර දෙනවා අනුරුද්ධ වහන්සේ සමනියම් භගවා යාපනීය. භාගතුන් වහන්සේ ඉවසන්න පුළුවන්. යැපෙන්නත් පුළුවන්. පිළිවෙලින් අපට ශාන්තයක් හැදෙන්නේ නැහැ. බිඳු හිඟභාවය නිසා. එතන ආහාර මදිකමින් අපිට කලන්තයකුත් නැහැ. ඊට පස්සේ බෞද්ධයන් නැවත අහනවා කෙසේ දමරුද්ද සමගිව සමග වීමෙන් සතුටුව විවාද නොකරමි. කිවිහා දියමේ එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරනවා. සමගියෙන් සතුටින් වාසය කරනවා කියලා අහනවා. අවහාම කියනවා ඒකාන්තයෙන්ම අපි භාගතුන් වහන්සේ සමගිය සමගි වීමේ සතුටුව විවාද නොකරමින් කිවිහා යෙමෙයි එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරමු කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ආනවා කෙසේද අනුරුද්ධ තොපලා සමගිව සමගි වීමේ සතුටුව විවාද නොකරමින් කිවිහා යෙමෙන් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරන්නේ. එතකොට අනුරුද්ධ හඳුරු පිළිතුර දෙනවා භාගතුන් වහන්සේ එහිදී මට මෙන්න මෙහෙම හිතෙනවා. ලාභාවත මේ සුලද්ධං වත මේ මට ඒකාන්තයෙන්ම ලාභයක්. මට ඒකාන්තයෙන්ම මනා ලැබුණා. ඒ මම මෙන්න මේ ආකාරයේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග වාසය කරන්නෙමි. ඒ නිසා එහිදී මට භාගතුන් වහන්සේ මේ ආශ්‍රමතුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම එළඹ සිටිනවා. ඉදිරියේදී ඉදිරියේ නැති අවස්ථාවේදී. මෛත්‍රී සහගත වචී කර්ම එළඹ සිටිනවා. ඉදිරියේදී ඒ ආශිර්වාද වහන්සේලා මා ඉදිරියේ නැති අවස්ථාවේදී. මෛත්‍රී සහගත මනෝ කර්ම එළඹ සිටිනවා ඒ පින්වතුන් ඉදිරියේදී ඔවුන් ඉදිරියේ නැති අවස්ථාවේදී මට භාගතුන් වහන්සේ මේ ආකාරයෙන් හිතනවා මම මගේ සිත අතහැරලා මගේ සිත පැත්තකින් තබලා මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිතෙන් පවතිනවා නම් හොඳයි. ඒ මම භාගතුන් වහන්සේ මගේ සිත අතහැරලා මේ ආයුෂ්මතුන් වහන්සේලාට හිතන හිතන විදිහට මම වැඩ කරනවා. ඒ කියන්නේ පරිචිත විද්‍යාවේ සිද්ධාගමේ. ඒ තරමට සමන් අනුන්ට ප්‍රිය වුණා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. කියනවා නානාහිකෝ භන්තේ කාය අපගේ කයවල් වෙනස් වෙනවා නමුත් හිත එක වගේ ඒ තරම් සමගියක් අප අතර තියෙනවා කියලා ආනන්ද දරුණ වහන්සේ ප්‍රකාශ කරනවා නන්දිය දරුණ වහන්සේ මේ ආකාරයෙන් ප්‍රකාශ බෞද්ධ වහන්සේට කරනවා කිම්බල දරුණ වහන්සේ මේ ආකාරයෙන්ම ප්‍රකාශයක් කරනවා අපගේ කය විතරයි වෙනස් වෙන්නේ හිත එකයි කියන්නේ. එහෙම ප්‍රකාශ කරාම අනුරුද්ධ අඳුරු නැවත දේශනා කරනවා. මෙන්න මේ ආකාරයට අපි භාගතුන් වහන්සේ සමගිව සමගිවීමේ සතුටුව විවාද නොකරමින් කිවිහා දියමෙන් එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරමු කියලා. එතකොට භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී පිළිතුරු දෙනවා සාධු සාධු අනුරුද්ධා කච්චිපලෝ අනුරුද්ධා ඊටාම හොඳයි අනුරුද්ධ ඊටාම හොඳයි කෙසේ දරුණුද්ද අපමත්තා ආතාපිනෝ පහිතත්තා විහෙරතා ඔබ අපමාදීව කෙලස්සන් වීරයෙන් යුක්තව කෙලස් ඉවත් කරමින් කෙලස් ප්‍රහාණය කරමින් වාසය කරනවා දැන් අහන්නේ ප්‍රියමනාප විදියට ඉන්න එක හොඳයි නමුත් ඒ ඉන්න අතර කෙලස් ප්‍රහීන කිරීමුත් කරනවා කෙලස් සැවීමකුත් කරනවා කියලා සංඝමයම් බන්තේ ඒකාන්තයෙන්ම අපි භාගතුන් වහන්සේ අපමත්ත ආතාපිනෝ පහිතත්තා විහරා අප්‍රමාදීව සිරස්තාවන වීරයෙන් යුක්තව ප්‍රහිතාත්මව ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරමින් වාසය කරනවා මේ ආතාපී කියන එකේ තේරුම විශේෂයි එය සාමාන්‍යයෙන් කියන්නේ රත්තරන් වඩුවේ රත්තරන් වැඩ කරන පුද්ගලයෙක් යම් තරණි රණක් තියෙනවනම් ඒ රත්තරන් වල හැඩේ වෙනස් කරන්න අවශ්‍ය නම් මිටියකින් තැළුවාම ඉදිතලිය යනවා. ඒ නිසා අපිට කැමති විදිහකට මේ හැඩේ වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා කරන්නේ රත් කරනවා. ඒ කියන්නේ කවනවා කියන්නේ. තව තව රත් කර කර රස්නේ පිටින්ම මිටියෙන් තලුවාම පැලෙන්නේ නැතුව Tamanට ඕන විදිහට කලෙනවා. ඒ වගේ අපි මේ ඒ රන් කරුවෙක්ගෙන් අහුවාම අයියෝක රත් කරන්නේ. එහෙනම් නිකන් අහන්න බෑ. නෑ මේක පරණ. පරණ වුණාම ගැහුව ගමන් අපිට ඕන විදිහට හැඩේ මාරු කරන්නේ නෑ. එතකොට හැඩේ මාරු කරන්න අකමැති නිසා පැලෙනවා. ඒ පැලෙන නිසා රත් කරලා තලුවාම අපිට ඕන විදිහට හැඩේ මාරු කරන්න පුළුවන්. බාගතුන් වහන්සේ කොයිතරම් මනාවකට මේ ආතාපි කියන වචනේ දේශනා කරාද කියලා හිතන්නේ ඒ විදිහට අපිටත් මේ තියෙන කෙලෙස් බොහෝ පරණයි. අපි බලෙන් මේ දේවල් එකපාරට වෙනස් කරන්න ගියොත් අපිට පවතින බැරියක්. ඒ නිසා අපි මේ කෙලෙස් තවන්න ඕන. කෙලෙස් තව තව තමයි අයින් කරන්න ඕන. හැඩේ වෙනස් කරන්න පුළුවන් වෙනවනම් තවමින්ම තමයි කරන්න ඕන. ඒ නිසා ඉබේ කෙලෙස් යනකම් බලන් හිතට යන්නේත් නැහැ. ඒක තමයි කාරණාව. අපිට ඕන හැඩේ කවදා හරි එනකම් බලන් හිතන වැඩකුත් නැහැ. අපි මේක රත් කර කර කෙලෙස් ටික ටික ටික ටික අයින් කරන්න ඕනේ තල තල. ඒකයි ආතාපිනෝ පහිතත්තා කියන වචන දෙක මේ ශාසනයේ හැම විටම වගේ එකට එන්නේ. ඉතින් ඒ නිසා කෙලස්තාවන වීර්ය කියලා ආතාපි කියලා කියන්නේ පහිතත්තා කියලා කියන්නේ ප්‍රහිත වූ ආත්ම සහිත ප්‍රහාණය කරමින් කෙලස් ටික ටික ඉවත් කරමින් වාසය කරනවා කියන්නේ. ඒ නිසා මේ කාරණේ විශේෂයි අපි අප්‍රමාදීව කිසිම අකුසල කර්මයකට යෙදෙන්නේ නැතුව අප්‍රමාදී කියන්නේ ඒකයි. අප්‍රමාදී කියලා කියන්නේ කයෙන්වත් වචනයෙන්වත් මනසින්වත් කිසිම අකුසල කර්මයක් කරන්නේ නැහැ. පුණ්‍ය රැස් කිරීම කියලා යම්කිසි කාර්යභාරයක් තියෙනවා නම් Taman සතුව බමකීමක් තියෙනවා නම් ඒ කාර්යභාරය සැරෙන් සැරේ පැත්තකින් තියන්නේ නැහැ. අනිච්චිත්ත ධූරෝ කුසලේස් ධම්මේති. ඒ කියන්නේ කුසල් දහම් සම්පාදනය කර ගැනීම කියලා යම්කිසි කාර්යභාරයක් වගකීමක් Tamanගේ උරිත මත තියෙනවා නම් සමහර කෙනෙක් ඒක කාලයකට පැත්තකින් තියෙනවා. ඒ කාලයට කුසල් රැස් කරන්නේ නැහැ. ඒ පුද්ගල කුසල රැස් කරන්නේ සමහර කාලයකට ඒක කරවලින් තියාගෙන එක විතර කුසල රැස් කරනවා. නමුත් මේ අප්‍රමාදී කියන වචනේ කියනවනම් හැම වෙලේම අනික්කිට ධූරෝ කුසලයේ ධම්මයේ කියන පදයට ගැලපෙන්න ඕනේ. හැම වෙලේම කුසල් සම්පාදනය කරගන්නවා හැම වෙලේම අකුසල් වලින් වැළකෙනවා කියන කාරණාව තියෙනවා නම් විතරයි අප්‍රමාදී කියලා කියන්න පුළුවන්. අප්‍රමත්තා ආතාපිනෝ පහිතත්තා විහරාම කියන ඛණ්ඩය අතිවිශේෂයි මේ ශාසනයේ. මේ විදිහට අනුරුද්ධහඳුරු පොඩි ප්‍රකාශයක් නෙමෙයි කරන්නේ. සංසමයම් බන්දේ. ඒ කාන්තේම භාගතුන් වහන්සේ අප අප්‍රමාදීව ආකාපි කෙලස්තර වීර්ය සහිතව කෙලස් ඉවත් කරමින් වාසය කරනවා. භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා අනුරුද්ධ තොපල් කෙසේද? මේ අප්‍රමාදීව කෙලස්තර වීර්යෙන් කෙලස් ඉවත් කරමින් වාසය කරන්නේ මෙන්න මෙහෙමයි එකට කියන්නේ. එතන ධානය වැඩිවීමක් ගැන කියන්නේ මේ තියෙන්නේ රළු කෙලෙස් ඇති වෙන තැන් එහෙම් පිටිම අයින් කරනවා කියන එක තමයි මේ ඡේදයෙන් කියන්නේ. එතන අනංගන සූත්‍රේ නම් අංගන වශයෙන් දේශනා කරලා තියෙනවා. දැන් මේවා ඇවිල්ලා සාමාන්‍යයෙන් කෙනෙකුට කෙලෙස් ඇති වෙන තැන්. ඒ කියන්නේ සම්දිවිහාරිකයන් එක්ක ආචාර්යවරු පද්‍යාවරු එක්ක ඉඳද්දී ඒ ඒ වත් පිළිවෙත් පුරද්දී අනිත්‍ය කරන දේවල් නිසා තමයි සිත් ඇවුල්ලා කියනවා. ඉතින් ඒවා අකුසල සිත්. ඒ අකුසල සිත් අපිට නිවන් දැකීම පිණිස හේතු වෙන්නේ නැහැ. ඒවා එහෙම් පිටින්ම ඉවත් කරන්න ඕනේ. ඒ ගැන මුලින්ම සඳහන් කරනවා ධානා මාර්ග වල සඳහන් කරන කලින්. ඒ නිසා මෙතන අනුරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඉදපන බන්තේ අම්හාකම් අපාතරින් ස්වාමීනි යමෙක් ප්‍රථමයෙන් ගමේ පිළිසුරු පිළිස ගොස් නැවත පැමිණෙනවාද ඔහු ආසන පනවනවා. බොනපැන් පරිභෝග කරන ජලය ගෙනත් තබනවා. අතිරේක ආහාර දමන භාජනය අවකර මනුර මෙලක් තවනවා. යමෙක් අන්තිමට වෙනවා නම් යමෙන් පිළිස් මිස හැතිරිලා ඔහු අනිත් පිළිස වළඳලා යම් අවශේෂයක් තියෙනවා ඉතිරියක් තියෙනවා නම් අවකර මනුලේ ඔහු කැමති නම් එය වළඳනවා. එහෙම නැත්නම් කොළ නැති තැනක විසි කරනවා. එහෙම නැත්නම් ප්‍රාණීන් නැති ජලයක සාකර හරිනවා නැත්නම් ගිල්ලනවා. ඔහු ආසන නැවත තැම්පත් කරලා තබනවා. පානීය ජලය, පරිභෝජන ජලය දැන් තැම්පත් කරනවා පැත්තකින්. අවකර බඳුන තැම්පත් කරනවා. යම් බක්තියක් තියෙනවනම් එය අතු ගාලා දාන. යමෙක් දකින්නවනම් පෑන් කලයක් හෝ පෑන් භාජනයක් හෝ පරිභෝජන භාජනයක් හෝ වෙසිකිලි භාජනයක් හෝ හිස් වෙලා කියනවනම් අඩු වෙලා තියෙනවා නම් එයා ගෙනත් තබනවා. කෙනෙකුට බැයි නම් එය තනියෙන් කරන්න. අපි සංඥාවක් දීලා දෙවෙනි කෙනෙක්ව ආමන්ත්‍රණය කරනවා. එයා ආමන්ත්‍රණය කරලා අද් දෙක එකට බැඳලා හොවත් හතරකට බැඳලා හොව ගෙනත් තබනවා. ස්වාමීනි අපි ඒ නිසාවත් වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. දවස් 5කට සැරයක් අපි සියලු රාත්‍රී ධර්ම සාකච්ඡාවෙන් ගත කරනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ අපි අප්‍රමාදීව කෙලස්තර වීරයෙන් යුක්තව කෙලස් ගුරු කරමින් වාසය කරනවා. මෙතන කියන්නේ තනියෙන් Tamanට යම් කිසි දෙයක් කරන්න බැරි නම් දෙවෙනි කෙනෙකුට කතා කරොත් එයාගේ සමාධියට බාධා වෙනවා. අනිත් එක කතා කරාම දෙන්නම වෙනවා. දෙන්නෙක් ඕන වැඩේට තුන්දෙනා වෙනවා එතකොට. දැන් තුන්නමක් තමයි වැඩේ ඉන්නේ. එතකොට කවුරු හරි මේකට එන්න කියලා කිව්වහම දෙන්නම කියන වැඩ දෙක නවත්තලා එනවා. එතකොට එක්කෙනෙකුට පාඩුයි. එක නමකට විතරක් වෙන්න අතින් සංඥාවක් දුන්නාම ඒ නම විතරයි වැඩි. එතකොට අනික් කෙනාගේ වාසය කිරීමට මොකක් හරි කරන කාර්යභාරයට බාධාවක් වෙන්නේ. ඒ නිසා වචනයක් පාවිච්චි කරන්නේ නැහැ කියලා කියලා තියෙන්නේ බොහෝ දෙනාගේ සුව පිණිස කියලා කියලා තියෙනවා. මෙන්න මේ විදිහට අනුරුද්ධ හාමුදුරුවෝ අප්‍රමාදී වාසය කිරීම ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා නැවත ප්‍රශ්නයක් අහනවා. ඒ ආකාරයේ අප්‍රමාදීව කෙලස් දුරු කරමින් වාසය කරන තොපට මේ සාමාන්‍ය මිනිසුන්ට තියනට වඩා උසස් මනුස්ස දහම යම් ආර්යයන්ට සුදුසු ඥාන දර්ශන විශේෂයක් ලබාගෙන වාසය කිරීමක් තියෙනවා. පහසු වාසය කිරීමක් විහරණයක් තියෙනවා කියන්නේ. අලං අරි ඥාන දර්ශන විශේෂෝ ආරයන් වහන්සේලාට සුදුසු ඥාන දර්ශන විශේෂයක් අනුගමනය කිරීමක් කියන පහසු වාසය කිරීමක් තියෙනවා කියලා ඇයි නැත්තේ ස්වාමීනි මෙහිදී අප යම්තා කැමති නම් කාමයන්ගෙන් මෙන් වෙලා කුසල දහමින් මෙන් වෙලා විවේකයෙන් උපන් විතර්ක සහිත විචාර සහිත ප්‍රීතිය සුවේ සහිත ප්‍රථම ඥාණයට විශේෂයෙන් ලැබිලා වාසය කරනවා මෙන්න මේ විදිහට භාගතුන් වහන්ස අපි අප්‍රමාදීව කෙලස්තන වීරයෙන් කෙලස් දුරු කරමින් වාසය කරද්දී සාමාන්‍ය මිනිසුන්ට නැති ආර්යයන්ට සුදුසු ඥාන දර්ශන විශේෂයක් අභිගමනය කරලා ලබාගෙන වාසය කරන පහසුයි. ඊළඟ ප්‍රතවඥාන ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ සාධු සාධු අනුරුද්ධා කියලා නෝදම් වෙලා මෙන්න මේ විහාරය සංසිඳීමේ සමතික්‍රමණය කිරීමෙන් ඒ කියන්නේ අතික්‍රමණය කිරීමෙන් ඒ විහාරයාගේ සංසිඳීම පිණිස යම් ප්‍රථම ධානයක් තියෙනවා නම් ඒ ප්‍රථම ධානයට යම් අල්මක් තියෙනවා නම් ඒ ප්‍රථම ධානය හොඳයි කියලා යම් හැඟීමක් තියෙනවා නම් අන්න ඒ හැඟීම සංසිඳීම පිණිස ඒ ධානයට වඩා ඒ ධානයට එහායින් ගිය යම් ආර්ය දර්ශන විශේෂයක් ඔබලාට තියෙනවා කියලා ඇයි නැත්තේ ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා මෙහිදී අපි යම්තාක් කැමති නම් විතර්ක ਵਿਚාර දෙක සමනය කරලා සංසිඳවලා විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අරමුණට නැවත නැවත උත්සාහයෙන් නැගීමම තමයි විතර්කය කියලා කියන්නේ අරමුණ නැවත නැවත පිරික්සීම තමයි ਵਿਚාරය කියලා කියන්නේ එතකොට මුලින් මුලින් අපිට নানা අරමුණු තියෙද්දි එකම අරමුණකට හිත එකඟ කරන්නේ ඒ අරමුණට බලෙන් බලෙන් උත්සාහ කිරීමෙන් එන්න ඕන විතර්කය වැඩි කරගන්න ඕන. ප්‍රබල කරගන්න. ඒ අරමුණ පැහැදිලි කරගන්න පැහැදිලි කරගෙන ඒ නිමිත්ත ප්‍රබාස්තර කරගන්න ਵਿਚාරය විශේෂයෙන් වැදගත්. නමුත් හොඳින් පුරුදු පුහුණු වෙච්ච කෙනෙකුට හිතනවා ඒක ඒ තරම්ම හොඳ වුණාට ඒක ඒ තරම් උසස් නැහැ කියලා. මට දෙන විදිහට පොඩි උදාහරණයක් කියන්නම් හරියට දන්නේ අර කිව්වත් වගේ ආන්දරනේ. මේ දැන් අපි වාහනයක් ගලවන්න මුලින් පුරුදු වෙනකොට යම් ගියර් දැමීමක් කරනවා මුලින් ඔය ගියර් එක දිහා බලලා තමයි ඒකට දැම්මද දෙකට දැම්මද කියලා බලලා තමයි දාන්නේ. නමුත් හොඳටම පුරුදු වෙච්ච කෙනෙක් කියන්නේ ඒ දිහා බලන්නවත් නැතුව ඉබේම දාන්න පුළුවන් නම් ඊටම නිපුණේ. එහෙම නැත්නම් හොඳ දක්ෂේ. හොඳ පුරුදු පුහුණුවක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒ දිහා බලන්නේ නැතුව වැටෙනවා විපස්සනා. වැටෙනවා නෙමෙයි ඇත්තටම. අපිට ඒ පිළිබඳ හොඳ අදහසක් තියෙනවා. හොඳ දැනීමක් තියෙනවා. නමුත් ඒ දිහා බලන්න අවස්ථාවක් නැහැ. මුලින්ම පොඩි ළමයෙක් ඇවිදිනකොට අඩියක් තිබ්බත් වැටෙනවා. ඊට පස්සේ ඇවිදින්න යනකම් පුරුදුනහම පඩියක් නැගින්න බෑ. පඩියක් බහින්න ගියම වැටෙනවා. පස්සේ කාලෙක පඩි නැගින්නත් පුළුවන් වෙනවා. නමුත් ගලක් තිබ්බොත් මුලක් තිබ්බොත් වැටෙනවා. දැන් අපිට කොච්චර ඇවිදින්න පුළුවන්ද කියනවනම් අපි පඩි පෙළක් බහගෙන ගල් මුල් මගේ හැරගෙන තව කෙනෙක් එක්ක කතා කර කර, තව දේවල් දිහා බල බල, තව කෙනෙක් කියන දේවල් අහගෙන අපිට මේ ඇවිදිනවාද කියලා හැඟීමක්වත් නැතුව ඇවිදිනවා වගේ ඇවිදින්න පුළුවන්. හැඟීමක් නැතුව ඇවිදිනවා නෙවෙයි. ඒ මනා පුරුදු පුහුණු බව නිසා ඒ සියලු කාරණා සිත්වලින් හසුරවන නිසා වෙන වෙන සිත්වලින් හසුරවන නිසා පහසුවෙන් ඇවිදිනවා. නමුත් ඉතින් ගලක් මලක් දිහාවක් වැඩි බැලෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ධානවලට සමවදින පුද්ගලයෝ මුලින්ම විතර්ක විචාර කියන දේ හරි අමාරුවෙන් ගන්න. උග්ඝා නිමිත්ත ගන්න හරි අමාරුයි. ප්‍රතිභාග නිමිත්ත හරි අමාරුයි ගන්න. සමහරට අවුරුදු ගණන් මහන්සි වෙන්න ඕන සමහරව. පස්සේ කාලෙක ප්‍රථම ඥාන සම්වයිදලා බොහෝ ආකාර වලින් පංච වසිතා වලින් මේ ප්‍රථම ඥානයේ නොඑක ආකාරයෙන් පුරුදු පුහුණු වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒ තියෙන අල්ම වැඩි වෙලා වැඩි වෙලා යම් කිසි තැනකට ඇවිල්ලා හිතනවා නැහැ මේ විතර්ක ਵਿਚාර දෙක ලාමකයි පහත් මෙතනින් තියෙන දේවල් වලින් ඒ දෙක නැතුව මෙතෙන් දෙන්න පුළුවන් නම් කොච්චර ලේසිද කොච්චර හොඳද කොච්චර දක්ෂයෙන්ද කොච්චර පුරුදු පුහුණු බවක්ද ඉතින් ඒ නිසා මෙතන මේ හැම වෙලෙම කියන්නේ මේ විතර්ක ਵਿਚාර දෙක ඊට පස්සේ අයින් කරමු නමුත් අභිධර්මයේ කියනවා මේක අවස්ථා දෙකකදී අයින් කරන්නේ ඒ හින්දා රූපාවචර ධාන පහකට බෙදන්නේ ඒකයි අභිධර්මයේ කියන්නේ විතර්කයේ වෙනම අයින් කළා විචාරය වෙනම අයින් කරනවා කියන දේශනා කරා නමුත් තනු වශයෙන් කියනකොට සූත්‍ර ක්‍රමයට ලෝක විවරණයට දැයින පරිදි තමයි දේශනා කරන්නේ. අභිධර්මයේ දේශනා කරන්නේ බෞද්ධ වහන්සේට වැටහෙන ආකාරයට. සූත්‍ර දේශනා කරන්නේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමේ පහසු සඳහා. එතකොට විතර්ක ਵਿਚාර දෙක වෙන් කරගන්න අමාරු පුද්ගලයාට දෙකම එක කරේ නැති වෙනවා වගේ තේරෙන්න පුළුවන්. ඒ නිසා බෞද්ධ වහන්සේ සූත්‍ර ක්‍රමයේදී ධානය මට්ටම් හතරයි කියන රූපාවචරය. අභිධර්ම ක්‍රමයේදී පහක් කියනවා. ඒ වගේ තැන් තියෙනවා. භාගතුන් වහන්සේ අභිධර්මයේදී උත්පාදයක් තිතියක් භංගයක් තුනක් කියනවා. නමුත් විදර්ශනා ඥානවල තියෙන උද්‍යබ්බය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම විතරයි කියන්නේ. මොකද ඒ තිතිය කියන එක හරිය අමාරුයි අඳුරගන්න. තිතිය හරියට වැටහෙනවා කියලා කියන්නේ සාරිපුත්තර වහන්සේට මජ්ක්‍ධිම නිකායේ අනුපද සූත්‍රය. උත්පාදෝ පඤ්ඤායති කියලා ඉපදීමක් පේනවා, පැවතීමක් පේනවා, නැතිවීමක් පේනවා කියලා තුනම පේනවා කියලා තියෙන සාරිපුත්තර හඳුරනවා. බුදුන් වහන්සේට පේන ආකාරයට තමයි අභිධර්මයේ දේශනා කරන්නේ. එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුට ඉන්න තැන ඉඳලා යන්න පුළුවන් මාර්ගයක් තමයි සූත්‍රවල දේශනා කරන්නේ. දැන් හඳුන අපි පුතග්ජනභාවයේ කෙලෙස් සහිතව අපි ඉන්න තැනකින් පටන් අරගෙන එතන ඉඳලා පාරක් පෙන්වන්න ඕනේ නිවන්ට යන්න. පඨවි කියලා කිව්වොත් නැත්නම් ආපෝ කියලා කිව්වොත් ආපෝ කියලා කියන්නේ ජලය කියලා සූත්‍ර ක්‍රමයේදී කියන්නේ. නමුත් ආපෝ කියලා කියන්නේ සුද්ධාස්තකයක් කියලා අභිධර්මයේ දේශනා කරනවා. කට වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අටක් එක්කම වෙලා තමයි මේ ජලය හැදිලා තියෙන්නේ. එතකොට ඒ අටේ පඨවි ගතිය වැඩි වුණාම අයිස් වෙනවා, ආපෝ ගතිය වැඩි වුණාම ජලය වෙනවා, වායෝ තේජෝ ගතිය වැඩි වුණාම වාෂ්ප වෙනවා. නමුත් ආපෝ කියන එක සාමාන්‍ය ජනතාවට තියෙන ජලය වගේ. ජලයේහි ආපෝ ගතිය වැඩි නිසා වැඩිපුර ආපෝ ප්‍රත්‍යය තියෙන නිසා ජලය ආපෝ හැටියට පාවිච්චි කරනකොට ආපෝ කසිනේට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ගන්නෙ නැහැ. ජලයේ දිහා බලාගෙන ආපෝ ආපෝ කියලා සසිනේ වඩන්න තියෙනවා. ඒකෝනේ සාමාන්‍ය ජනතාවට පේන හැටියට. මොකද එතනින් තමයි නැගිටින්නේ. පස්සේ කාලෙක එහි ප්‍රභේද වැටහෙන්න පුළුවන්. අභිධර්මයේ තියෙන්නේ භාගතුන් වහන්සේට පේන විදිහට. ඒ නිසා මේ දේශනා ක්‍රම දෙක විස්තර වැඩි අභිධර්ම ක්‍රමේදී විස්තර අඩුයි සූත්‍ර ක්‍රමේදී. සරලව කියලා තියෙන වැටෙන ආකාරය. අර ගැඹුරින් තියෙන. මෙන්න මේ විදිහට විතක්ක ਵਿਚාර දෙක නැති වුණාට පස්සේ සමාධියෙන්ම උපන්. අතන කියන්නේ විවේකජම්. විවේකයෙන් උපන්. දැන් මෙතන යම්ති සමාධියක් තිබිලා තමයි මේක පටන් ගන්න. ප්‍රථම ඥාන සමාධිය තියෙන පුද්ගලයා ඒ නැගිටලා තමයි ဒုတိ ය ඥානයට උත්සාහ කරන්නේ. එතකොට මේ දෙවන ඥානය සමාධිජයි. සමාධිය උපන්. ඒ ප්‍රීතිය සුවය තියෙනවා. ඒ නිසා දේවන ඥානය කියලා කියනවා. ඒ දේවන ඥානය සම්පාදනය කරන වාසය කරනවා කියලා කියනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ නැවතත් අහනවා අනුමෝදක වෙලා ඊට වඩා යම්කිසි විහාරයක් පාසු විහරණයක් තියෙනවා ලබනවා කියන්නේ. එහෙනම් එහෙනම් සාමාන්‍යයෙන් භාවිතුන් වහන්සේ ඇයි ඒද කරන්නේ කියලා නම් මම හිතන්නේ හිතා ගන්නවත් අමාරු කාරණාවක් තියෙන්නේ. නමුත් සූත්‍රවලදී බුද්ධලේ ආරමුණු කරලා එහෙම නැත්නම් අර්ථය ප්‍රකාශ කිරීම පිණිස නැත්නම් අහන කණේට පිළිතුරු පිණිස යනාදී වශයෙන් අර්ථෝපපත්ති ක්‍රමයක් වෙනම කියලා තියෙනවා. ඇයි මේ සූත්‍රය දේශනා කරේ කියලා. දැන් මෙතන කියලා තියෙන්නේ මේ විසුණු වහන්සේලාගේ සමගිව වාසය කිරීම ප්‍රසිද්ධියටපත් කිරීම පිණිස උන්වහන්සේලාගේ කෙලෙස් තවන වීර්යෙන් අප්‍රමාදී වාසය කිරීම ප්‍රසිද්ධියටපත් කිරීම සඳහා ප්‍රසදානුවර සමගි නැති ඒ භික්ෂුන් වහන්සේට ආදර්ශයක් කියන විස මෙතන වැඩිය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ ධර්මක දෙයක් නැහැ. නමුත් විනය ක්‍රමයේදී භාගතුන් වහන්සේ කිසිම අභිඥාවක් පාවිච්චි කරලා විසඳලා නැහැ. යම්කිසි භික්ෂුණියක් දබමල පුත කරුණ වහන්සේට තමන්ව දූෂණය කරා කියලා චෝදනාවක් කරාම බෞද්ධ වහන්සේ ඥාණයෙන් බලලා නෑ එහෙම වෙන්න බෑ කියලා තේ කරන්නේ නෑ. දඹමල්ල පුත්තුතුන් වහන්සේ හත් හැවිදියේ විරහත් වෙන්නේ. උන්වහන්සේ ගෙන්නනවා. ගෙනහලා අහන ඔබ මෙහෙම දෙයක් කරාද කියලා. එතකොට දඹමල්ල පුත්තුතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බෞද්ධ වහන්සේ ඔබ වහන්සේ යම් කිසි විදිහකින් මාව දන්නවනම් මම ඒ විදි තමයි. මොකද බෞද්ධ වහන්සේ ගැන හරියටම දන්නවා දඹමල්ල පුත්තුතුන් වහන්සේ. අර භික්ෂුණිය දවතුනාට සරලතා ඥානෙ තියෙනවද කියලා දන්නේ නැතුව තමයි බොරු චෝදනා ඉල්ල කරන්නේ. ඒ කාලේ වැඩ හිටියට බුදුහාමුදුරුවෝ දකින්න වාසනාව තිබ්බට දවතුනාට සම්මා සම්බුද්ධයි කියලා දන්නේ නැහැ. ඒ නිසා බොරුවක් ගොතාගෙන ඇවිල්ලා කියන්නේ ඉදිරිපත්. එහෙම කිව්වහම දෙවෙනි පාරක් දවතුන් වහන්සේ ප්‍රශ්නේ අහනවා. දෙවෙනි පාරක් ලබමල පුත්‍ර දරුණ වහන්සේ උත්තරේ දෙනවා දුන්නාම කියනවා ලෝක විහාරේ එහෙම උත්තර දෙන්නේ නැහැ. සම්මත විදිහට උත්තර දෙන්නේ කියලා. ඒකට කියනවා දවතුන් වහන්සේ මට හීනෙන්වත් කාමසිතුවිල්ලක් ඇති වෙලා නැහැ. කයින් ක්‍රියාවක් නෙමෙයි වචනෙන් මේ වචනයක් නෙමෙයි මේ හීනකින්වත් මට කාමසිතුවිල්ලක්වත් ඇවිල්ලා නැහැ. රාගයක් ඇති වෙලා නැහැ. අනිත් එක භාගතුන් වහන්සේ මම නිදාගෙන හිටියේ. මොකද හීනෙන් ඇති වෙන්න නිදාගන්නේ නැහැ. ජාගරියා රෝගයේ මේ නැත්තම් මේ සජ්ජිතන්ගේ පුරණ මේ උතුම් මහරහතන් වහන්සේලා අසුභ භාෂාව කියන වහන්සේ නම. ඒ මේ සජ්ජිකගේ පුරණේ නිදා ගැනීමක් කරන්නේ නැහැ. එතකොට ලෝක විහාරයේ හැටියට ප්‍රකාශ කරොත් හීනෙන්වත් මට සිතුවිල්ලක් ඇති වුනේ නැහැ කියලා ඒක ගැලපෙන්නේ නැහැ. මොකද මට හීනයක් පේන නිදාගන්නේ නැහැ. කියලා කියන්නේ. මට හීනකින්වත් එහෙම සිතුවිල්ලක් ඇතිලා නැහැ. නමුත් මම නිදාගෙන නැහැ කියලා කියනවා. රහතන් වහන්සේගෙනුත් තාම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. නමුත් ඒක ධර්ම කාරණාවක් නිසා දැන් විනය විනිශ්චය සඳහා උපයෝග කරගන්න පුළුවන් කාරණාවක්. ඉතින් මේ මොකද මම රහත් කියලා කිසිම තැනක විනයෙන් පිටපයින්න පුළුවන් තැනක් කොහොමද දේශනා කළන්නේ? වන්දනා කිරීම පවා උපසම්පදාව අනුව කරනවා මිසක් මම රහත් වෙනින්ද මං අනිත් කාට වඳින්න නැහැ කියලා ඉන්න පුළුවන් කමක් ඉන්දියලා. මොකද මේ රහත් භාවයම ඉන්න බෑ. ඉතින් බාගතුන් වහන්සේ උපසම්පදාව අනුව තමයි මේ වන්දනාමාන කිරීම දේශනා කළේ. බාගතුන් වහන්සේ ඇයි මේ ප්‍රශ්නේ ඇහුවේ කියලා කොහොමදවත් හිතන්න අමාරුයි. මොකද මේ රහතන් වහන්සේලා රහතන් වහන්සේලාත් එක්ක කතා කරනවා. දැන් රතවිනි සූත්‍රය ගත්තොත් එම මන්තානි පුත්ත පුණ්ණාහඳුරුත් එක්ක සරුත් හාමුදුරු කතා කරනවා. සරුත් හාමුදුරු එතන Taman කවුද කියලා අඳුරගන්න බැරි කරලා තමයි එතනට වඩි. ඇයි මේ හාමුදුරු කතා කරේ? මේ හාමුදුරු දෙදෙනාට පරිචිත ඉඳන්නේ තියෙනවා. කිව්වහම මට හිතෙන එක නම් එවලියම් දෙවි බ්‍රහ්මයෝ ඉන්නවා නම් අහගෙන මිනිස්සු ඉන්නවා නම් ඒ අයගේ නිර්වාණය පිණිස අතිසසෝ පිණිසක් ඒ කාරණය මේ ශාසනය පවතින තාක්කල් යම් කෙනෙක් අහනවා නම් මේ ධර්ම කාරණාව. ඒ සියල්ලංගේම හිතසුව පිරිසක් කතා බහ කරගෙන ඉන්න තමයි. නැත්තම් කත කරණී කත කරණී කියලා දෙන කරන්න තියෙන දේවල් කරලා ඉවරයි. එතන ඉහර මොනව කරන්නේ? අපිට අනුකම්පාව දක්වනවා ඇරෙන්න ඒ ස්වාමීන් වහන්සේලාට වෙන කරන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම දෙයක්. රෝහිත භාර කෙලෙස් බර මහාත බල කත කරණී පරික්ෂින බව සංයෝජන යන මේ එක එක පදවලින් දේශනා කරලා කියන විදිහ ඒ ස්වාමීන් වහන්සේ රහත් වුණාට පස්සේ කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් යම් ආර්ය වංශයක් කියලා දෙයක් තියෙනවා නම් ඒ ආර්ය වංශය හදලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා කණියෙන් ආහාර සපයගෙන සුරුදීන් හෝ වැළඳුවා. ඒ ස්වාමීන් වහන්සේලා පිටනම් බලකම් ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් එතනින් හට සාසනයක් ඇති වෙන්නේ කවුරුවත් නිවන් දකින්නේ නැහැ. කාටවත් කුසල රැස් වෙන්නේ නැහැ. යම් අල්පේච්ඡ භාවයක් පිණිස අන්‍ය සත්‍යයන්ට හිතසුව ගෙනදීම පිණිස යම් ආර්ය වංශයක් කියලා තියෙනවා නම් පින්නපාතයෙන් යැපෙන්න වෘක්ෂ මූලික වෙන්න හෝ අනුන්දන තැනකින් ඉන්න එහෙම නැත්නම් ස්වභාවික ලැබෙන තැනකින් ඉන්න සෑහීමකටපත් වෙන්න කියලා ඒ ඒ විදිහට ඒ ආර්ය වංශ ක්‍රමයේ ප්‍රතිපදාව හදලා තියෙනවා පස්චිම ජනතාවට හිතසුව කිසි. ඇත්තටම මේ සියලු සූත්‍ර කියවනකොට බොහෝ විට අපිට තේරෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනයකට කළා කියලා නෙමෙයි. ඒ කාලෙත් ඉතින් කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලාට මේක ප්‍රයෝජන වෙන්නේ එදා ඉඳලා අද දක්වාම සහ මේ ශාස්ත්‍රයේ යම් තාක් කල් අවුරුදු දහස්කරණ පවතිනවනම් මේ තාක් හැමෝටම හිතසුව පිණිස මේ ධර්ම කාරණා හේතු වෙනවා කියලා වෙන්න ඕනේ මේ සාකච්ඡා කරන්න. ඊට පස්සේ දෙවන දාණයට උඩින් මොනවද ලැබෙන්නේ කියලා අහුවාම කියනවා ඉදමයන් භන්තේ යාවදේව ආසංකාව මෙහිදී අපි භාගතුන් වහන්සේ යම්තා කැමති වෙනවනම් ප්‍රීතිය රැළෙන්නේ නැතුව ප්‍රීතියගේ විරාගයේ උපේක්ෂක උපේක්ෂාවෙන් වාසය කරනවා හැබැයි උපේක්ෂාවෙන් හිටියට සිහිය ප්‍රඥාව තියෙනවා කයෙන් සැපයක් විඳිනවා සැපේ නැත්තේ නෑ ඒ සැප විඳලා වාසය කිරීමට ආර්යෝ ප්‍රකාශ කරනවලු උපේක්ෂකයි සිහි ඇතුව සැපසහිත වාසය කරනවා කියලා. මෙන්න මේ තුන්වෙනි දාණය විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. දෙවන ඥානය නම් වූ විහාරය අතික්‍රමණය කරලා ඒ විහාරයේ ඒ දෙවන ඥානයේ සංසිඳීම පිණිස මෙන්න මේ උත්තරී මනුස්ස ධර්මය අලමරිය ඥාන දර්ශන විශේෂයේ අපි අධිගමනය කරගෙන පාසින් වාසය කරනවා. මේ පාස් විහාරයේ තියෙනවා කියලා. නැවත භාගතුන් වහන්සේ සාදුකාර දීලා නැවත ප්‍රශ්නයක් අහනවා අනුරුද්ධ මෙන්න මේ තුන්වෙනි ඥානය සමතික්‍රමණය කිරීමෙන් පසුව ලැබෙන ඒ සංසිඳීමෙන් පසුව ලැබෙන උත්තරී මනුස්ස ධර්මයක් තියනවාද? ආර්ය භාවයට සුන්සු ඥානදතු විශේෂයක් ඔබල ලබාගෙන තියනවාද? පහසු විවරණයක් ලබාගෙන තියනවාද කියලා. අයි නැත්තේ භාගතුන් වහන්සේ මෙහිදී අප යම්තාක් කැමති නම් සැපයක් ප්‍රහාණය කරලා දුක්ඛ ප්‍රහාණය කරලා පෙර යම් සතුටක් තිබුණා නම් දුන්නසක් තිබුණා ඒ සියල්ල ජය අරගෙන දුක නැති සැපය නැති උපේක්ෂාව සහිත සිහිය සහිත සිහියෙන් පිරිසිදු වෙච්ච චතුර්ථ ඥාණයට සම්වේදින විශේෂයෙන් චතුර්ථ ඥාන සම්පාදනය කරගෙන වාසය කරනවා මෙන්න මේ විහාරය තුන්වෙනි ධානය සම්පරික්‍රමණය කිරීම පිණිස ඒ තුන්වෙනි ධානයාගේ සම්සිඳීම පිණිස මෙන්න මේ උත්තරී මනුස්ස ධර්මය අපි ලබාගෙන වාසය කරන මොකද්ද හතරවෙනි ධානය. බෞද්ධ උන්වහන්සේ නැවත සාදුකාර දීලා අනුමෝදන් වෙලා නැවත ප්‍රශ්නයක් අහනවා ඊට වඩා දෙයක් නුඹලා ලබා ගන්නවාද කියලා. ඒකට කියනවා අයිනත්ති භාගතුන් වහන්සේ මෙහිදී අපි යම්තාක් කැමති නම් සියලුම රූප සංඥාවන් අතික්‍රමණය කරලා සියලුම ගැටීම් සහිත සංඥාවන් අතික්‍රමණය කරලා සං කරගෙන ගිහිල්ලා නොඑක් සංඥාවන් මෙනෙහි නොකරලා අනන්තෝ ආකාශෝ කියලා යම් හතරෙනි ධානය අරමුණක් තිබුණා නම් ඒ ධානයේහි අරමුණ උගුල්වලා කිසිම උගුළු ආකාශයක. දැන් මේ ආකාශය අනන්තයි කියලා කියන්නේ අපිට පේන ආකාශය නෙමෙයි. ඒ ධාන හතරෙන් ධාන අරමුණේම තියෙන නිමිත්ත ඉගිල්ලුවාම එතන කියන හිස්තන. ඒ හිස්තනට තමයි මේ ආකාශය කියලා කියන්නේ. ඒ හිස්තන ඇතුලෙන් බැලුවාම හිස් බවම පේනවා ඈතට ඈතට ඈත. අන්න එක තමයි අනන්තෝ ආකාශෝ කියන්නේ. නැතුව අපිට මේ පොළොවට ඉහළින් තියෙන ආකාශය නෙමෙයි මෙතන අරමුණු වෙන්නේ. තමන්ගේ ධානයම සතර ධානය සමාදින්න පුළුවන්. ක්‍රමවේද කීපයි තියෙන්නේ හැම අරමුණෙම සමාදින්න බෑ. කසීන 10 වගේ ආනාපාන සතියෙන් සමාදින්න පුළුවන්. ඒ හතරෙන් ධාන අරමුණු උගලන්න ඕනේ. ඒක තමයි කසීනය ඉගිල්ලුවාම ලැබෙන ආකාශය කියලා විස්තර කරලා කිව්වේ. එතනදී සියලු රූප සංඥාවන් නැතුව යනවා. මොකද රූප සංඥා හතරෙන් දාන ඉඳගන්න නිමිති වල තියෙනවා. යම් කිසි අඩයක් තියෙනවා. ඒ රූපය ඉවත් කරාම එතන බලන්න දෙයක් නැහැ. දකින්න රූපයක් නැහැ. ඉතින් ගැටෙන්න දෙයක්වත් නැහැ. විරුද්ධ වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා සබ්බසෝ රූප සංඥානං සමතික්කම පටික සංඥානං අත්ංගම යන වෙන හඳුනුම් තියෙනවා. ඉතින් නානාත්ත් සංඥානං අමනසිකාර. මොයිත් ආකාරයේ සංඥාව මෙනෙහි නොකිරීමේ ආකාශය අනන්තයි කියන හැඟීම තියෙන ආකාසනං ඡායතනෙ විශේෂයෙන් ලබාගෙන වාසය කරනවා. මෙන්න මේ හතරවෙනි ධානයාගේ සමතික්‍රමණය පිණිස නැත්නම් පෞකිරීම පිණිස සංසිඳීම පිණිස සංසිඳීම කියලා කියන්නේ මේ හතරවෙනි ධානයම ඇලීමක් ඉවර නම් මේ ඇලීම පවා සංසිඳෙනවා. මොකද ඊට වඩා සැපයක් ලැබීම. අපි රසවත් ආහාරයක් ආහාරයට ගත්තාම ඊට පල්ලෙහෙන් තියෙන කලින් තිබ්බ ආහාරයට හිත යන්නේ නැහැ. ඒ නිසා අර පළවෙනියෙන් තිබ්බ ආහාරයට දැන් කැල්මක් තිබුණා නම් ඒ ඇල්ම ඊට වඩා රසවත් ආහාරයක් ගැනීමෙන් අර පළවෙනි ඇල්මෙන් මිදෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රතිප්‍රසද්දි කියලා කියලා තියෙන අන්නේ කාරණාව. මොකද යම් ධානයක් ලැබුණාම මේකම තමයි හොඳ. මම දැන් විමුක්තිය ලැබුවා මේක තමයි විමුක්තිය. මේකම තමයි උපරිමය කියලා හිතුවොත් එතනින් හට යන්නේ. ඒ නිසා හැම වෙලෙම කියලා තියෙනවා අත්ති ඉදන් මේ ධානය තියෙනවා මේ ධාන සැපය තියෙනවා. අත්ති හීනම් මීට වඩා පහත් දේවල් තියෙනවා. අත්‍යපනීතම් මීට වඩා උසස් දේවල් තියෙනවා කියලා ඥානයක් ලැබෙනවා නම් විතරයි එදින් එහාට යන්න පුළුවන්. ඔව් අත්හරිනවා කියලා කියන්නේ සෝවාන් වීම සම්බන්ධ වෙන මීටදී පොඩක් වෙනස්. හරිනේ මොකද සප්ත විසුද්ධි අනුක්‍රමණය සම්පූර්ණ කරලා තමයි සෝවාන් තත්ත්වයටපත් වෙන්නේ. ඊට පස්සේ අපායগামী කර්ම නොකර යම් කිසි මට්ටමකින් විතරක් රැකලා ඉන්න ක්‍රමයක් තියෙනවා මොකද විශාඛා වගේ අවුරුදු 7න් සෝවාන් වෙලා අවුරුදු 16න් බැඳලා අවුරුදු 120ක් ජීවත් වුණත් සකුදාගාමී උත්සාහ කරන්නේ සකුදාගාමී උත්සාහ කරන කෙනා දැන් බිම්බිසාර රජුගේ සෝවාන්ලා හිටියට සකුදාගාමී උත්සාහ කරේ නැහැ නමුත් ජනවසම සූත්‍රයේ දීගනිකායේ කියනවා ජනවසම යක්ෂයා බිම්බිසාර රජුරු දැන් විපස්සනා ආරම්භ කරලා තියෙනවා සකුදාගාමී පිළිසෙ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ සප්තවිසුද්ධිය නැවත මුල සිට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය වශයෙන් වඩලා විසුද්ධි වලින් ඒ ටික ටික ටික ඔසවගෙන ගිහිල්ලා තමයි සකදාගාමි වෙන්නේ. නැවත මුල සිට කරන්න ඕනේ නැවතුනේ මාර්ගඵලයක ඉඳලා ඊළඟ මාර්ගඵලයට යන්න සියල්ල මුල සිට කරන්න ඕනේ. ඔව් නමුත් ධානයෙන් කියන්නේ එතනින් ඊළඟ ටික විතරයි. එහෙනම් පොඩි වෙනසක් තියෙනවා. මොකද පළවෙනි ධානයේ ඉඳලා දෙවෙනි ධානයට එනකොට සමාධිජං කියලා කියන්නේ. සමාධියෙන් උපන්. නමුත් පළවෙනි ධානයේ එහෙම කියන්නේ නැහැ. පළවෙනි ධානයේ කියන්නේ විවේකයෙන් උපන්. පළවෙනි ධානයේ විවේකේ නිසා අකුසලයන්ගෙන් වෙන්වීම නිසා, කාමයන්ගෙන් වෙන්වීම නිසා විවේකේ නිසා ලැබෙනවා. දෙවන ධානයේ පළවෙනි ධානය නිසා ලැබෙනවා. අතනදී ඒ තරම් පහසුවක් නෑ මං හිතන්නේ. මාර්ගඵල ලැබෙනකොට මුල සිට වෑයම් කිරීම කරන්න ඕනේ සීල විසුද්ධිය ආදී. මොකද යම් සකදාගාමී වලට අවශ්‍ය සීලයක් තියෙනවා නම් ඊට වඩා වැඩි සීලයක් තියෙන්න ඕන අනාගාමී යම් කාමයන් සහිත කාම පරිහරණයක් සහිත සීලයකින් සෝවාන් වූ සකදාගාමී වුණොත් ඒ සීල විසුද්ධිය නෙවෙයි අනාගාමී වීමේදී සීල විසුද්ධිය. ඒ සීල විසුද්ධිය ඊට වඩා තියුණු බ්‍රහ්මචාරිත්වයක් සහිත එකක් වෙන්න ඕන. ඒ නිසා ඒක මුලින්දලා වගේ ආයන්න ඕන කියන අදහස් තියෙනවා. මොකද මේ සබදාන සෝවාන් සෝවාන් සෝවාන් මාර්ගවලඳ මෙහෙමයි කියලා තියෙන්නේ අභිධර්මයේ කියන මේ සතරින් ඥානම තමයි පරිසමත් ඥානෙ හරිද ප්‍රසආකාරයකට බෙදනවනේ. එතනදී ඥානයක ඉඳලා විදර්ශනා වඩන්න පුළුවන් කෙනෙක් නෑ. මොකද ඥානයට තියෙන ඥාන අරමුණ විතරයි. ප්‍රථම ඥාන සමාදින්න පුළුවන් කෙනා ප්‍රථම ඥානෙ නැගිටලා වුණ විදර්ශනා අරමුණ ගන්න. ප්‍රථම ඥානයේ තියෙන ඥාන අරමුණ විතරයි. දෙවන ධානය කියන කෙනත් දෙවන ධානයෙන් නැගිටින්න ඕන විදර්ශනා කරනවා. එතකොට ඒකට කියන්නේ ධානය පාදක කරගෙන විදර්ශනා වඩුව කියන එක මිසක් ධානයේ ඉඳගෙන විදර්ශනා වඩුව කියලා නෙමෙයි. ප්‍රථම ධානය මට්ටමින් දෙවන ධාන මට්ටමින් තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධාන මට්ටමින් නැගිටලා විදර්ශනා වඩන ක්‍රමයක් තියෙනවා. නමුත් සුෂ්ක විදර්ශක කියලා ක්‍රමයක් තියෙනවා. යම්කිසි විදිහකින් ප්‍රථම ධානයට සමවැදිච්ච කෙනෙක් ඒ ධාන මට්ටමට යම් උපචාර මට්ටමකින් මේ විදර්ශනා වඩාගෙන ඒ ළඟම තියෙන මට්ටමකින් මේ විදර්ශනා වඩා අරහත්ත්වය ලබනවා නම් අන්න ඒ ප්‍රථම ඥාන මට්ටමට සමාන මට්ටම ප්‍රථම ඥානෙන් නැගිට කෙනාට තියෙන සමාධි මට්ටමට සමාන සමාධිය විදර්ශනාවෙන්ම ලබාගෙන එතනින් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සුෂ්ක විදර්ශකයා ඥානයේ සමාධියන පුරුදු පුහුණු කරන්නේ නැහැ. නමුත් ප්‍රථම ඥාන ලාභියා ඒ ඥානෙන් නැගිටලා විදර්ශනා වඩනකොට තියෙන යම් සමාධි මට්ටමක් තියෙනවා ඒ සමාධි මට්ටමට හිත වඩලා චිත්තවිසුද්ධිය ලබාගෙන ඒ කියන්නේ තිලවිසුද්ධිය ලබාගෙන චිත්තවිසුද්ධිය කියලා කියන්නේ ප්‍රථම ඥාණයෙන් නැගිට කෙනාගේ තියෙන සිතේ එකඟතාවයේ කර්මයට යන්න ඕනේ. ගිහිල්ලා අරහත්ය කරා ගිහයි. එතකොට ධානය නැතුව ගියා කියලා තමයි කියන්නේ. කටුගව ගියා. සැපය ප්‍රීතිය දැන් ධානයට සමාදින කෙනාගේ ඇඟේ එක ලෙඩක්වත් තිබිලා ධ්‍යාන සමාදින්න බෑ. ඇඟේ වේදනාව දශමයක් හරි තියෙනවනම් ඇඟ පුරා පැතිරිච්ච සැපයක් නැහැ පුද්ගලයාට. ඇඟ පුරා පැතිරිච්ච කියලා කියන්නේ මේ ඇඟ ඇතුලෙන් ගිහිල්ලා මේ හැම දක්වාම පිරිච්ච සුවයක්, පිරිච්ච ප්‍රීතියක් කියන්නේ. තරණ ප්‍රීතිය කියලා කියන්නේ මේ ප්‍රීතියට. පස්සපසන ප්‍රීතිය. ඒ පැතිරුණු ප්‍රීතිය තියෙනලු මුළු ඇඟ පුරා. ඔළුව විතරක් තිබිලා බෑ. ඇඟේ කකුල විතරක් තිබිලා බෑ. මේ මුළු ඇඟටම දැනෙන ප්‍රීතියක් තියෙනවා. ඇඟටම දැනෙන සුවයක් තියෙනවා. ඒක තමයි ධාන සුවේ කියලා කියන්නේ. එතකොට ඒ සුවේ සහිත විදර්ශනා කරනකොට හරි පහසුයි. නමුත් සුෂ්ක විදර්ශකයා ඒ පහසු නැතුව නිසා අටුකලට විදර්ශනා කරනවා කියන එකයි සුෂ්ක විදර්ශක කියන්නේ. දැන් මේ සමහරවිට වේදනාව තියෙන වේදනාව මෙනෙහි කරමින් යන්නේ. වේදනාව මෙනෙහි කරනකොට වේදනාව නැතුව නෙමෙයි. වේදනාව උද සිහිය පවතිනවා. සිහිය පවතිනකොට ඒ වේදනාව සම්බන්ධ නාම රූප ධර්ම රැටෙන්න ගන්නවා. නමුත් සැපේ නැහැ. නමුත් සිහිය තියෙනවා ප්‍රඥාව තියෙනවා. ඒ ක්‍රමය වෙනස්. ඒ ක්‍රමය හොඳ නැහැ කියලා නෑ. නමුත් අර ධාන වඩලා දැන් අපි දිව්‍ය ලෝකේ තියෙනවා කියලා අහලා යනවට වඩා දිව්‍ය ලෝකේ දැකලම යනකොට පහසුයි. හතරෙන් ධානට ගිය පුද්ගලයා සියලු අභිඥාවන්ගෙන් මේ කියන දේවල් බලනවා. ඒ බලන නිසා ඔහුට ප්‍රත්‍යක්ෂයි ගොඩක් දේවල්. ඒ වගේ දේවල් නිවන සම්බන්ධ නැහැ ප්‍රත්‍යක්ෂ වුණාට. ඉතින් අර සුෂ්ඨ විදර්ශක රහතන් වහන්සේ නිවනට අදාළ දේවල් විතර දැකීමේ දැනගයිනේ ඉස්සරහට ධ්‍යාන නැති. ඒ නිසා ධ්‍යාන මට්ටම් නැතුව නිවන් දකින්න ක්‍රමයක් කියලා දෙනවා. නමුත් ඒක සමාධියේ ප්‍රථම ධ්‍යාන මට්ටමට තමයි කියලා සමාන කරන්නේ. දැන් ආ ඉන්දියානු සමාන අර ඉන්දියානු වගේ එල්ලම් කියන්නේ. ඔව්. එවලේ ඉන්න මෙයාට මේක බලාගෙන බැලුණා බහුල වශයෙන්. එහෙම. ඒක ධාන්නේ පිළිහිල්ල පුළුවන් ද අවසානකාරයෙන් පුළුවන් නේද? එහෙම හැම ලෙඩක් හඳුනක් පිළිහෙනවා. ඒක තමයි ගෝධික තෙරුන් වහන්සේ කතාව. චන්න තෙරුන් වහන්සේ කතාව ඒකම. එතකොට එයා නැගිටවත් එහෙම බලන්නේ නැති අපේපත් නැති. එහෙම. ඒක ඒ සත්‍යය දැන් යන්තන උපදලනවා. එහෙමයි හදරේ. මහාගමනේ ශාරීරික වේදනාව අනුව වෙනස් වෙන්නේ විදර්ශනා වෙනස් වෙන්නේ නැහැ. ධානය කියන එක ශරීර ස්වභාවය අනුව ඒ දින පරිසරය අනුව සමාධින්න බැරි වෙන්න පුළුවන් මොකද පංචවසීතාවෙම නැත්තම්. අපි හඳුන්නේ දැන් භාවනා කරන කෙනෙකුට ගමන් ගියොත් හිත වික්ෂිප්ත වුණාම හිත ඒකකතාවය අඩු වෙනවා. අපි තුමු දැන් පැයකදී, පැය භාගයකදී, පැය දෙකකදී මොකක් හරි සමාධියකට එන්න පුළුවන් නම් දුර ගමනක් ගියොත් සමහර සමාධින්න බැරි වෙනවා. අපස්ස ආහාරයක් කන්න වුණොත් එහෙම ආහාර අඩු වුණොත් සමාධියට බැරි වෙනවා. ලෙඩක් හැදුනොත් සමාධියට බැරි වෙනවා. ඒ වගේ නොඑක් කාරණා තුන විෂම අරමුණක් ආවොත් අකුසල විතරකයක් ආවොත් සමාධියට බැරි වෙනවා. එහෙම අවිනිශ්චිතතාවය විදර්ශනාවේදී නෑ අපිට. විදර්ශනාවේදී යම් මට්ටමකට හිත දියුණු වෙනවා නම් රෝගයක් හැදුනොත් ඥානය වැඩියෙන් පහළ වෙනවා කියලා දෙන්නේ. මරණාසන්න කාලේ ඥානය වැඩියෙන් පහළ නැහැ. දැන් ධර්ම දේශනාවකදී විදර්ශනාව දියුණු නැත්තම් ඒ පුද්ගලයාට අවස්ථාවක් ලැබුණාම රෝගී තත්ත්වයක් ආවා. එතනදී අවස්ථාවක් ලැබුණ නැත්නම් මරණාසන්න කාලෙත් තවත් අවස්ථාවක් ලැබුණා. එහෙමත් නැත්නම් තමයි දේවනිකායක ඉපදලා අවස්ථාව ලැබුණා කියලා කියනවා. එහෙම දේවනිකායක අවස්ථාවක් ලැබුණ නැත්නම් අන්න ශාසනයක අග්‍රස්ථානයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. පසේබුද්ධත්වය ලබන්න පුළුවන්. එහෙම කියලා තියෙනවා. ඒ නිසා විදර්ශනාව අහක යන්නේම නැහැ. නැවත භාගතුන් වහන්සේ අනුමෝදන් වෙලා අනුරුද්ධහමඳුරන්ගෙන් නැවත ප්‍රශ්නයක් අහනවා ආකාසනං ඡායතනය කියන විහාරය සමතික්‍රමණය කිරීමෙන් සංසිඳීමෙන් ලැබෙන ඊට වඩා උසස් මනස් ධර්මයක් ආරයන්ද සුසු නාන්දස්න විශේෂයක් ලැබෙනවද කියලා. සාහස විහාරයක් ලැබෙනවද? අනුරුද්ධ මහතෙරුන් වහන්සේ තිංහිනෝසියා භන්තේ භාගතුන් වහන්සේ කිමද නැත්තේ ඉද මයම් භන්තේ යාව දේව ආකාංකාම සබ්බසෝ ආකාසනං ඡාසන සමතික්ඛම්ම මෙහි භාගතුන් වහන්සේ යම්තා කැමතිනම් සියලු ආකාරයෙන් ආකාසනං ඡාතනය සමතික්‍රමණය කරලා ආකාශය අනන්තයි යනුවෙන් මෙනෙහි කරන්නා වූ විඥානය එහෙම නැත්නම් සිත ඊට ප්‍රදානයි යම් තරමක් ආකාශ අනන්තද ඒ තරමක් ඒ සිතට අරමුණු කරන්න පුළුවන්. ආකාශය කොයිතරම් අනන්ත වුණත් ඒ විඥාණය අරමුණු කරන්න පුළුවන් නම් විඥාණය ඊටත් වඩා අනන්තයි. අනන්ත භාවයක් තියෙනවා. කියලා සිතුවිල්ලක් සහිත විඥානං ඡායතනය විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරන්නෙමු කියලා ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්සේ මේ විහාරයාගේ ඒ කියන්නේ ආකාසනං ඡායතනයගේ සමතික්‍රමණය නැත්නම් අතික්‍රමණය පිණිස ආකාසනංචායතනයේ සංසිඳීම පිණිස මෙන්න මේ ඥාන දර්ශන විශේෂ අප විසින් අධිගමනය කරගෙන ඒ විහාරයෙන් වාසය කරනවා පාසුවෙන් කියලා ප්‍රකාශ කරනවා බෞද්ධ වහන්සේ අනුමෝදන් වීමෙන් පසුව නැවත ප්‍රශ්නයක් අහනවා විඥානංචායතනයට වඩා දෙයක් ලැබෙනවද මෙතන ප්‍රකාශ කරනවා ඇයිනත් භාගතුන් වහන්සේ යම් තාක් කැමති නම් සියලු ආකාරයෙන් විඥානං ඡායතනය පහු කරගෙන නත්ති කිංචි ඒ කියන්නේ විඥානයත් අනන්තයි කියන එක පහු කරගෙන කිසිවක් නැහැ කියන්නේ මහා හිස් බවක් තියෙන නත්ති කිංචි කියන කිසිම රූප සංඥාවකුත් නැහැ. පටික සංඥාවකුත් නැහැ. හිස් බවම අරමුණු කරන ආංකික සංජායතනය විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. භාගතුන් වහන්සේ මෙන්න මේ විඥානංචායතනය පහු කිරීම පිණිස සම්පූර්ණණය කිරීම පිණිස සංසිධීම පිණිස මෙන්න මේ ඥාන දර්ශන විශේෂය අප විසින් අධිගමනය කරගෙන වාසය කරනවා කියලා ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ අනුමෝදන් කළා නැවත ප්‍රශ්නයක් අහන ඒකටත් වඩා දෙයක් ලැබෙනවාද? අනුරුද්ධ සර්මාංශේ නැවත ප්‍රකාශ කරන භාගතුන් වහන්සේ අපි යම්තාක් කැමතිනම් සියලු ආකාරයෙන් අකින්චඤ්ඤායතනේ සම්පික්‍රමණය කරලා නේව සංඥා නාසඤ්ඤායතනේ විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. භාගතුන් වහන්සේ මෙන්න මේ ආකාසනංචායතනයාගේ සම්පූර්ණකමණය කිරීම පිණිස සංසිඳීම පිණිස මෙන්න මේ උත්තරී මනුස්ස ධර්මය මෙන්න මේ ඥාන දර්ශන විශේෂය අප විසින් අධගමනය කරගෙන වාසය කරනවා කියලා කියනවා. භාගතුන් වහන්සේ එතන ඒ කාරණාත් අනුමෝදන් වෙනවා මොකද කිසිවක් නැහැ කියලා භාවනා කරන කෙනාට හිතුණට එතන නැහැම නෙමෙයි. සිතුවිලි ඇති වෙන තාක් චිත්තයන් චෛත්‍යයන් තියෙනවා. ඒ නිසා මෙතන සාමාන්‍ය කෙනෙකුට සිත හටගන්න මේ සබ්බචිත්ත සාධාරණ ආදී සියලු සයිසිකන් වැටෙන්නේ නැහැ. යන්තම් වේදනාවක් යන්තම් සංඥාවක් තමයි වැටෙන්නේ. ඒ වගේ ඒ ඒ ආකාරයට වැටෙනකොට මෙතන සංඥාව මුල් කරගෙන ධානය නම් කරන්නේ සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන මට්ටමට. තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරම් සියුම් භාවයක් තියෙනවා. කලින් හිතුවා ඇත්තම නැහැ කියලා. පස්සේ අවබෝධ වෙනවා නැතුවම නොවේ. යම් කිසි දෙයක් තියෙනවා යම් කිසි සංඥාවක් තියෙනවා. නමුත් ඒක තියෙනවද කියලා හොයාගන්නත් නැහැ. සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා හිතන මට්ටමක් තමයි මේ නේව සංඥා නා සංඥායතනිය කියලා සම්පාදනය කරගෙන වාසය කරන ධානය. ඒ නේව සංඥා නා සංඥායතනයේ සමතික්‍රමණය කිරීම පිණිස ඊටත් වඩා ඥාන දර්ශන විශේෂයක් ලැබෙනවද කියලා භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් අහුවාම අනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රකාශ කරන අයිනත් භාගතුන් වහන්සේ මෙහිදී යම්තා කැමති නම් සියලු ආකාරයෙන් නේව සංඥා නාසඤ්ඤායතනය ඉක්මවලා සංඥා වේදිත නිරෝධය ඒ කියන්නේ සර්ව සම්පූර්ණ නිරෝධයක් නෙමෙයි සර්ව සම්පූර්ණ නිර්වාණයක් නෙමෙයි නමුත් ඒ නිරෝධ සංඥාව සහිතව වාසය කිරීමක් තියෙනවා. ඒ වෙලාවේ මේ නිරෝධ සමාපත්තිය කියන සංවැදීම තුළ සිත් හටගන්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා අදිෂ්ඨාන හතරක් කරලා නේව සංඥාන ආසඤ්ඤායතනෙට සමවදුනහම නේව සංඥාන ආසඤ්ඤායතන සිත් දෙක තුනකින් පස්සේ සිත් પરම්පරාව නවතිනවා. අදිෂ්ඨාන හතර මොනවද? තමන්ගේ පිරිකර කල්ප විනාශය වුණත් විනාශ නොවෙන්නේ කියලා අදිස්ථානයක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍ය තමන්ගේ සමෝධන කාලය තුළත අවශ්‍ය ඉවර වෙන්නේ නැද්ද කියලා ආවර්ජනය කරලා බලන්න ඕනේ. අධධාන පරිච්ඡේදය කියලා කියන්නේ. බාගතුන් වහන්සේ සැඳෙව්වොත් ඒ සැඳවනවත් එකම තමන්ට නිව සමාපත්තිය නැගින්න සිද්ධ වෙන්නේ කියලා සත්‍යපක්ඛෝසල කියලා ඒ අදිස්ථානය කරන්න ඕනේ. එහෙම නැත්නම් මහා සංඝයා වහන්සේ සංඝානකින් නැගිටවන තීරණය කළොත් ඒ තීරණය කරනවත් එක්කම සමාපත්තිය නැගිටින්න ඕනේ කියලා සංඝ පටිමාපණය කියලා ඒ අදිස්ථාන හතරක් තියෙන තමන්ගේ සිවුරු පිරිකරාදී භාණ්ඩ රැක ගැනීම පිණිසත් අවශ්‍ය තියනවාද කියලා දැන ගැනීම පිණිසත් සාස්ෘන් වහන්සේ හෝ සංඝයා වහන්සේගේ අනක් තමන්ට නැගිටින්න ලැබෙනවද කියන කාරණා දැනගෙන ඒ අදිස්ථාන හතර කරලා මේ සංඥාන අසංඥායතනයේට සමවදුනහම කලින් අදිස්ථාන කළ නිරෝධ සමාපatti සමවදිනවා කියලා මේව සංඥානා සංඥා ගැන සිත් දෙක තුනකින් පස්සේ සිත් પરම්පරාව නවතිනවා. එතනින් පස්සේ නැවත ආසිත් හටගන්නේ සමාපත්තියෙන් නැගිටින වෙලාව. ඒ අතරේ සිත්පත් චෛතසිකව හටගන්නේ නැහැ. නමුත් රූප પરම්පරාව ඒ විදිහටම තියෙනවා ජීවිතේ ඉඳි රූපේ තියෙනවා ජීවිතේ නැති වෙන්නේ නැහැ අවශ්‍ය පිළිහෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා. ඒ විදිහට නිරෝධ සමාපත්තියට සම්බන්ධලා අපි වාසය කරනවා. ප්‍රඥාවත් අපි දැකලා තියෙනවා කෙලෙස් අපේ ක්ෂය වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ අරහත්ත්වය දැකලා තියෙනවා. මෙන්න මේ නේව සංඥා නාසඤ්ඤායතනය කියන විහාරය පහු කිරීම පිණිස අතික්‍රමණය කිරීම පිණිස ඒ විහාරයගේ සංසිදීම පිණිස මෙන්න මේ අන්‍ය වූ උත්තරී මනුස්ස ධර්මය ආර්යයන්ට සුදුසුම වූ ඥාන දර්ශන විශේෂය අප විසින් අධිගමනය කරන පහසුවෙන් අධිගමනය කරලා වාසය කරනවා පහසු විහාරෝ කියලා කියන්නේ සමහර තැනක කියලා තියෙනවා මේ ධිට්ඨ ධම්ම සැප විහරණ පිළිබඳව. ඒ කියන්නේ මේ ජීවිතේම ලැබිය හැකි සැපක් පිළිබඳව. යම් පංචකාම සැපයක් තියෙනවා නම් ඒ සැප අකුසල් මිශ්‍රිතයි. ඒ හින්දා ඒ සැප මිනින්න බය වෙන්න ඕනේ කියලා කියලා කියනවා. යම් ධානය සැපයක් තියෙනවා නම් ඒ ධානය සැපේ අකුසල් මිශ්‍ර වෙලා නැහැ. ඒ හින්දා ඒ සැප මිනින්න බය වෙන්න එපා කියලා කියලා තියෙනවා. ඉතින් මේ සැපය සහිත වාසය කිරීම ඉතාම පහසු වාසය කිරීමක්. මෙන්න මේ පහසු විහාරයට වඩා ඒට වඩා උසස් හෝ ඒට වඩා ප්‍රනීත වූ හෝ කිසිම පහසු විහාරයක් අපි දකින්නේ නැහැ. සමාපත්තියට වඩා. මොකද සමහර සූත්‍රවල දේශනා කරලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා මාලිගා තුනක වාසය කරද්දී ස්ත්‍රීන් විතරක් හිටපු මේ මාලිගාවල දේශනා සඳහන් වෙන්නේ 196000ක් භාර්යාවෝ හිටියා කියලා. අපදාන පාළි දෙවන පොතේ විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ 196000ක් භාර්යාවන්ගෙන් විශේෂයෙන්ම දැන් ඔය අපදාන පාළියේ දසදහම් භික්ෂුණීන් වහන්සේලා 18000 භික්ෂුණීන් වහන්සේලා යසෝදරා තෙරණින් වහන්සේගේ අපදාන ඒ වගේ අපදාන කිවීමෙන් තේරෙනවා. භාගතුන් වහන්සේ එක්ක අන්තිම ජීවිතය දක්වා පැමිණෙන්න ගණන් කරන්න බැරි තරම් පිරිසක් ඇවිල්ලා තියෙනවා. අසංඛ ගණන් පිරිස ඇවිල්ලා තියෙනවා. ඒ අතර ස්ත්‍රීන් අතර 1,9,000 ස්ත්‍රීන්ට විශේෂ 1000ක් ශාක්‍ය කන්නාව ප්‍රදානයි කියලා කියලා තියෙනවා. කාම ධාතුව ඉක්මවල රූප ධාතුව තරම් රූපයක් තිබුණා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ රූපී බ්‍රහ්මියෝ වගේ පේන්න හිතය කියලා කියලා තියෙනවා. රශ්මිය විහිදලා තියෙනවා අලිගානට ඈතට. ඒ ස්ත්‍රීන්ගෙන් පවා දසදරා දේවිය සිංහනාදයක් කළා තියෙනවා. අපෙත්තා ලෝකනායකම් ලෝකනායකයන් වහන්සේ හැර මගේ රූපයට සමාන කෙනෙක් නැහැ. ලං වෙන කෙනෙක් නැහැ කියනවා. ඒක විශේෂ 1000ක් දෙන අතර යසෝදරා දේවි ප්‍රභුකයි කියන එක අන්න 18 සහ භික්ෂුණීන් වහන්සේලාගේ අපදානණි ඔප්පු එතනදී කියලා තියෙනවා භාගතුන් වහන්සේ එක්තරා සූත්‍රයක නවපූර්ව විහාර ගැන ඒකෙදී දැන් යම් පංචකාම සැපයක් ලැබුවා නම් මනුස්ස ලෝකයේ කෙනෙකුට හිතාගන්න බැරි තරම් ඒ පංචකාමයක් වින්දනම් පස්සේ කාලයක අභිනිෂ්ක්‍රමණය කළ ප්‍රථම ඥාන සමවද වුණාම මේ ප්‍රථම ඥාන සැපයත් එක බලනකොට අර පංචකාමයේ ලෙඩක් රෝගයක් වගේ දැනෙනවා කියන්නේ. ඒ තරම් ප්‍රථම ඥාන සුවය වැඩි කියලා කියලා කියනවා. දෙවන ඥාන සමවද වුණාම ප්‍රථම ඥානයේ වගේ දැනෙනවා. ඔය විදිහට ඥාන මට්ටම් 8කටම දේශනා කරලා තියෙනවා. ඊටත් වඩා සැපයක් නිරෝධයේ තියෙනවා කියලා කියලා කියනවා. සමහරවිට අපේ බෞද්ධයයි කියාගන්න පිරිස බුද්ධ විගණන නැති නිසා නිවන කියන එක සර්ව ශුන්‍ය භාවයක් ඇටියට හිතනවා. කිසිම දෙයක් නැති දැනක් ඇටියට හිතනවා. නමුත් බෞද්ධුණා සප මට්ටම් වලින් උපරිම සපයක් දේශනා කළා කියන්නේ අසදකාවද කවුසට ධානා මට්ටම් 8ම තිබිලා තියෙනවා. ධානා මට්ටම් 8 තිබිච්ච කෙනෙක් හතටවත් කැමති නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ හොඳ බව විශේෂයෙන් දන්නවා. භාගතුන් වහන්සේ දැකීම උතුම් බව විශේෂයෙන් දන්නවා. අපි දන්නවා බුද්ධ ධර්මයේ වෙන එකත් හොඳයි, නිවන් දකින්න එකත් හොඳයි. මේ සියල්ලම දන්නවා. නමුත් අපිට අපේ තියෙන තණ්හාව පැත්තකට දාලා නිවන් දකින්නම බෑ. මොකද නිවන් දකින්න තණ්හාවට කලින් තව තණ්හාවක් ගොඩක් තියෙන නිසා. දැන් සර්ව සම්පූර්ණ නිවන් දකින්න විතරමයි කැමති කියලා කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඊට කලින් තව දේවල් සපුරා ගන්න හිතේ තියෙනවා. අහිතකාල දේවල් තවසරත් ඒ වගේ දෙයක් වෙන්නේ. තමන්ගේම අනාගත ඥාණයෙන් බැලුවහම තමන් ඉපදෙන්නේ උඩම බ්‍රහ්මතලයේ. අරූප තලේ. දේව සංඥා නාම සංඥා කියන්නේ. නමුත් ඒ තමන්ගේ තණ්හානුව වෙන්න ඕනේ. තමන්ගේ නියම කැමැත්තන්. නමුත් භාගතුන් වහන්සේ දකින්න කැමති. නොදැකීම පිළිබඳ දුක් වෙනවා. නමුත් තමන්ට තමන්ගේ තණ්හා පාලනය කරගන්න බෑ අනුගමන රූපී බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නවා. දැන් සතරදාන භූමියේ වේහප්පලේ ඉපදුනා නම් භාගතුන් වහන්සේගෙන් බණාල නිවන් දකින්න තිබ්බා. නමුත් මහා කල්ප 84000කට නැවත බුදුබණක් අහන්න බෑ. ඒ නිසා Tamanට හිත උඩින් කතා කරනකොට තියෙන දේවල් මේ හිත යට තියෙනවා. එතකොට හිත යටින්ම සර්ව ආකාරයෙන්ම නේව සංඥා අසංඥා කියලා ඇවිල්ලා ඉන්නේ. නමුත් ව්‍යවහාරයේදී බුදුහාමුදුරන්ට කරු කරනවා බුදුහාමුදුරු හොඳයි කියලා පිළිගන්නවා දුර්ලභයි බුද්ධෝත්පාදය කියලා පිළිගන්නවා මේ කාලේ ඉපදීම දුර්ලභයි බුදුහාමුදුරු දැකීම දුර්ලභයි හැමදේම පිළිගන්නේ. ඒ පිළිබඳ දුක් වෙන්න තරම් හඳුන වගුරවන්න තරම් හිතවිලි පහළ වෙනවා. නමුත් තමන්ගේ තණ්හාව හිත වෙනස්. අපිට අද පන්සලට එන පිරිස දකින්නවනේ හැමෝම. අපිට නිවන් දකින්න ඕන, අපිට සෝවාන් වෙන්න, අපිට රහත් වෙන්න, එක එක දේවල් එක එකන ප්‍රකාශ කරන. නමුත් සාමාන්‍ය ජීවිතේ අරන් බැලුවහම නිවන් දකින්න කෙනෙක් ඔදී නෙමෙයි. ඒ මොකද කැමැත්තක් තියෙනවා, පිළිගන්නවා, හොඳයි කියලා. මේ කාරණාව ධර්ම කාරණාව හොඳයි කියලා පිළිගන්නේ. පිළිගන්නේ නැත්තේ නෑ. නමුත් සර්ව සම්පූර්ණයෙන්ම පිළිගන්නේ. මුළු හිතින්ම පිළිගන්නේ. මුලින්ම නිවන් දකින්න කැමති වෙනවට වඩා ඊට මෙහා තව පෞද්ගලික අරමුණු තියෙනවා. මේ කාරණේ විශේෂයි. මේ නේව සංඥා නා සංඥායතනය කියන එක ਸਰවාකාරයෙන් සමතික්‍රමණය කිරීම. සියලු ආකාරයෙන් සබ්බසෝ සමතික්‍රමාය. එහෙම නැත්නම් පටිප්පස්සද්ධිය කියන්නේ සංසිඳීම. මේ දේව සංඥා නා සංඥායතනයේ තියෙන සියලු ආකාරයේ ඇල්ම සංසිඳීම කියන්නේ. ඒ සමාදින්න කරන උත්සාහයක් සමාදින්න තියෙන ආසාවක් ඒ සියල්ල සංසිඳීම පිණිස පවතින ඊටත් වඩා සැපයක් තියෙනවා නිරෝධ සමාපත්තිය කියන්නේ. අන්න ඒ සමාපත්තිය අපි ලබාගෙන ඉතින් නමුත් එයින් උඩට යන්න අපිට බෑ. නිවලට උඩින් යන්න අපි දන්නේ නැහැ. ඉතින් බාගතුන් හන්සේ කියන සාදු සාදු අනුරුද්ධ ඒතස්මා අනුරුද්ධ පහසු විහාර. අනුරුද්ධ මෙන්න මේ පහසු විහාරයට හැර පහසු විහාරයක් යම් උතුම් වූ ප්‍රීතිදර වූ පහසු විහාරයක් නැහැ. මේ නිරෝධ සමාපත්තිය කියන එකට වඩා දෙයක් නැහැ කියන්නේ. භාගතුන් වහන්සේ ඒ පින්වත් අනුරුද්ධතරුන් වහන්සේටත් නන්දිතරුන් වහන්සේටත් කිඹලතරුන් වහන්සේටත් ධාර්මික වූ කතාවක් කරලා කරුණු පෙන්නලා සමාදම් කරවලා උත්සාහත් කරවලා සතුටු කරවලා මෙදිටලා භාගතුන් වහන්සේ වඩිනවා. මේ මහා තෙරවරු තුන්දෙනා භාගතුන් වහන්සේ අනුව පසුගමන් ගිහිල්ලා නැවතුණාට පස්සේ නන්දිය හාමුදුරුවෝ කිම්බිල හාමුදුරුවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා මේ ඉතාම හොඳ යාළුවෝ තුන්දෙනෙක් ගිහි කාලෙත් යාළුවෝ පැවිදි කාලෙත් යාළුවෝ බොහෝ කාලයක් තිස්සේ ඉන්නත් මෙතන මජ්ක්‍ධිම නිකායම උපරිපඤ්ඤාසකේ උපක්ඛිල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රේ කාලයේදී මේ තරුණ වහන්සේලාගේ අනුරුද්ධ තරුණ වහන්සේතුළු වෙන තරුණ වහන්සේලා කීපරම කින්නේ මේ තරුණ වහන්සේලාගේ පොතජන කාලයේ කතාව කියනවා. මෙතනදී මේ තරුණ වහන්සේලා අරහත ලැබුවට පස්සේ කාලය මෙතන සඳහන් වෙනවා. බොහෝ කාලයක් තිස්සේ එකට ඉඳලා එකටම මිත්‍ර විඳලා මෛත්‍රී සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පුරුදු කරපු මේ යාළුවෝ තුන් දෙනා. ගෙන් දෙන්නේ දැන් මේ අනුරුද්ධ හඳුනාගෙන් ප්‍රශ්නයක් අහනවා. සිංහත් අනුරුද්ධ අපි ගැන මෙන්න මේව කිව්වා. මෙන්න මේ විහාර සමාපත්තිය අපිට තියෙනවා. කියලා අනුරුද්ධහමතුරු වෙන විතර නෙවෙයි. අනිත් බුදුන ගැන ප්‍රකාශයක් කළා. නන්දිය තරුණ වහන්සේ, කිඹුල තරුණ වහන්සේ දැන් අහනවා අනුරුද්ධහමතුරුන්ගේ. භාගතුන් වහන්සේ ඉදිරියේදී මේ පින්වත් අනුරුද්ධහමතුරු අපේ අරහත්ත්වයට දක්වා ප්‍රකාශ කළා. අපි කිව්වේ නෑ ඔබට ඒ උනාට. අපිට මෙන්න මේ විහාර සමාපatti තියෙනවා කියලා. මෙච්චර යාළු වෙලත් පරිචිත්ත කියන්නේ කිව්වල කවුරුත් කාටවත් කියලා නැහැ. අනුධාමර කියනවා නමුත් මේ ආශිතුන් වහන්සේලාගේ සිත් මගේ සිතින් පිරිසිදු දැනගෙන මෙන්න මේ විහාර සමාපත්තින් වලට මේ ආශිමතු සමවදිනවා. මේ ආශිමතුන් මෙන්න මේ විහාර සමාපත්තිය ලාභී කියලා මම දැනගෙන තමමම කිව්වේ. ඒ අතර තවත් කාරණා දෙවියොත් ඇවිල්ලා මට මෙහෙම මෙහෙම කියනවා අද මේ හාමුදුරුවෝ මේ විහාර සමාපත්තිය වැඩි හිටියේ කියන දෙවියොත් කියලා තියෙනවා. මෙතන දෙවියෝ කිව්වර ගොඩක් හිටම බ්‍රහ්ම තමයි වැඩින්නේ. ඒ නිසාම භාගතුන් වහන්සේ ප්‍රශ්නය අහුවාම මේ ප්‍රකාශ කළා කියලා. දීඝ පර්ජන කියන දක්ෂ සේනාධිපති චතුම් මහරජිකේ 820 සේනාධිපතිවරුන් අතරින් කෙනෙක්. දසමින් රජුගෙන් විසින් යවලා තියෙන පණිවිඩයකට. ඒ අතරේ භාගතුන් වහන්සේ වඩිනවා දැකලා මේ තරුණ වහන්සලා ඉන්න දිහාවට හිතනවා අද නම් මහා ධර්ම කතාවක් වෙනවා ධර්ම දේශනාවක් වෙනවා මම මේ යන වැඩි නවත්තලා මේක බලන්න ඕන කියලා බලන් ඉන්නවා එහෙම බලන් ඉන්නවා පේන්නේ නැති විදියට ඒ බලන් ඉඳලා ඊට පස්සේ හාමුදුරුවෝ තුන්දෙනාගේ කතා බහ අහගෙන ඉඳලා භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළ වැඩියට පස්සේ බලන් ඉන්නවා මේ හාමුදුරුවෝ දැන් මොකද කරන්නේ කියලා. එතකොට මේ අනිත් හාමුදුරුවෝ දෙදෙනා නන්දි හාමුදුරුවෝ කිම්බිල හාමුදුරුවෝත් අනුරුද්ධ හාමුදුරුවන් විහෙත කරනවා දැකලා. ඇයි අපි රහත් වෙලා කියලා කිව්වේ? යනාදී වශයෙන් ප්‍රකාශ කිරීම ඒ යුතුය නැහැ කියලා ඒ අක්ෂරය හිතනවා. මොකද අල්පේච්ඡතාවය කියන එක හොඳයි. නමුත් මේ තෙරුන් වහන්සේලා භාගතුන් වහන්සේ නිසා මේ සාධනයට ඇවිල්ලා. භාගතුන් වහන්සේ නිසාම මේ විහාර සමාපatti ලැබලා භාගතුන් වහන්සේ නිසාම අරහත්ත්වය ලැබලා භාගතුන් වහන්සේට කීම සඳහා නොසුරු වෙනවා. එය සුදුසු නැහැ. අල්පත්වයෙන් සුදුසුයි. නමුත් භාගතුන් වහන්සේට කීම කියලා දොස් කියන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් නිවන් දකින්න අත්‍යවශ්‍යම කාරණා පහක් කියලා තියෙනවා ප්‍රධානියංග කියලා. ඒ ප්‍රධානියංග විශේෂයෙන් සඳහන් වෙන්නේ මධ්‍යම නිකායේ කන්නකත්තල සූත්‍රයේ. රාජ වර්ගයේ මධ්‍යම පඤ්ඤාසිකේ. එතන තුන්වෙනි කාරණා හැටියට තියෙන්නේ අසතෝ හෝති අමායාවී උජුජාතිකෝ යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරීවා විඤ්ඤුසුවා සබ්‍රහ්මචාරීසු කියලා. නැති ගුණ පෙන්වන්නත් බෑ. කියන වැරදි හංගන්නත් බෑ. සතෝ කියලා කියන්නේ කියන වැරදි හංගනවා. ආයාවී කියලා කියන්නේ නැති ගුණ පෙන්වනවා. උජුජාතිය කියලා කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. එහෙමත් තිබිලා අසතෝ හෝති අමායාවී උජුජාතිකෝ යථා භූතං අත්තානං ආවිකත් ඒ තියෙන හැටියටම තමන්ගේ ආත්මය හෙලිදරව් කරන්න ඕනේ. සත්තරීවා විඤ්ඤුසුවා සද්ධම්මචාරීසු කියලා කියන්නේ තමන්ගේ කර්මස්ථානාචාර්යවරුන්ට ආචාර්යවරුන්ට තමන්ගේ ස්වභාවය හෙළිදරව් කරනවා. එතකොට තමයි මාර්ගය පෙන්වන්න පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේටවත් තමන්ගේ ආචාර්යවරුන්ටත් හංගන්න කියලා කොහෙවත් නැහැ අල්පෙච්චුණාට. ඒ නිසා මේ දීඝ පරජන යක්ෂයාට හිතෙනවා අතිශයින්ම හැංගෙන්න හදනවා. මේ හාමුදුරුවෝ. ඒ නිසා අකනිදා බ්‍රහ්මතලය දක්වාම ප්‍රසිද්ධ කරවන්න ඕනේ. මේ කාරණා කියලා අවිල්ල බාවතුන් වහන්සේ ළඟට එළඹිලා බාවතුන් වහන්සේට වැඳලා එකක් පස්සේ හිටගෙන දීක පරිදින යක්ෂයා තමන්ගේ මහා යක්ෂානුභාවය බලය උපයෝග කරගෙන මුළු වජ්ජි රටටම හෙන්න මෙන්න මේ ප්‍රකාශය කරනවා. ලාභවත භන්තේ වජ්ජීනම් සුලද්ධ ලාභා වජ්ජි ප්‍රජාය. බෞද්ධ වහන්සේ මේ වජ්ජීන්ට ලාභයක් මනා ලැබුමක් මේ වජ්ජ ප්‍රජාවට. යත තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. යම් තැනක තථාගතයන් වහන්සේ වාසය කරනවා නම් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාසය කරනවා නම් ඉමේච කයෝ කුලපුත්තා. මේ කුලපුත්‍රයෝ තුන්දෙනාක් වාසය කරනවා නම් ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ කියලා මෙන්න මේ ප්‍රකාශය කරනවා. මේ ප්‍රකාශය කරාම භූමාන දෙවියන්ට මේ සම්බය හැෙනවා. ඒ සද්දය ඇහිලා අනුශ්‍රවණය කරනවා නැවත අස්සනවා. මුළු භූමාට දෙවියෝම එක හඳින් කියනවා ලාභවත භූ රජීන සුලද්ද ලාභ වජී ප්‍රජාය යක තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ ඉමේක සයෝ කුලපුත්තා ආයස්මාට අනුරුද්ධෝ ආයස්මාට නන්දියෝ ආයස්මාත් කිංගලෝකේ ඒ කියන්නේ ඒ ඒ දෙවියෝ තම තමන්ගේ නොයේ කාර්යභාරයන් කර කර ඉන්න නිසා මේ මහා හඬකින් එකපාරට කිව්වහම ඒ හඬ ඇහිලා අනුමෝදන් වෙලා ඒ පිරිසත් එක සැරේ එක හඬින් මේක කියනවා. කිව්වහම මේ භූමාට දෙවියන්ගේ සද්ද ඇහෙන චාතුම් මහරජික දෙවියෝ නවතේදී කියනවා. ඊට පස්සේ සෞසාලස් දෙවියෝ කියනවා. යාම දෙවියෝ ඒ දෙයම කියනවා. සුසිත දෙවියෝ කියනවා. ඊට පස්සේ නිර්මාණගත දෙවියෝ කියනවා. පරිණිම්මිත වසවත දෙවියෝ කියනවා. බ්‍රහ්මකායික දෙවියෝ කියනවා. බ්‍රහ්මකායික දෙවියෝ කියන්නේ බ්‍රහ්ම කල ප්‍රථම දාන භූමිය, දෙවන දාන භූමිය, තුන්වෙනි දාන භූමිය ආදී තලවල අකනිකා බ්‍රහ්ම ලෝකෙත් නැක සුද්ධාවාසවල ඉහළම තලය වෙනකම් ප්‍රකාශ වෙන. ඉතිහතේ ආස්මන්තෝ තේන කනේන තේන ලයින තේන මුහුත්තේන යාව බ්‍රහ්ම ලෝකා විනිතා හේතු. මේ ක්ෂණයෙන් මේ ලයින් මේ මොහොතේ බ්‍රහ්ම ලෝකේ දක්වාම ප්‍රසිද්ධ වෙනවා. බෞද්ධ මාස ප්‍රකාශයක් කරනවා එයව මේකන් දීඝ ඒවමේකන් දීග සේමයි දීග සේමයි යස්මාපි දීග කුලා ඒතේ තයෝ කුල පුත්තා අගාරස්මා අනගාරියම් පබ්බජිතා යම් කුලයකින් ඒ කුල පුත්‍රයෝ තුන්දෙනා දීගෙන් නික්මලා අනගාරික සංඛ්‍යාත වූ පැවිද්දට පැමිණනා නම් අන්න ඒ කුල පුත්‍රයෝ තුන්දෙනා ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් ඒ කුලයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. යම් කුලයක් සම්බන්ධව මේ ප්‍රපුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ කුලය සම්බන්ධ සියල්ලෝම අනුස්මරණය කරනවා නම් ප්‍රසන්න සිතින්, පහදුණු සිතින් මතක් කරනවා නම් අනුරුද්ධ හාමුදුරුවෝ. ඒ කියන්නේ අපි දැන් මතක් කරනවා නම් අනුරුද්ධ හාමුදුරුවෝ මේ තරම් ගුණයක් තියෙනවා කියලා. නන්දිය හාමුදුරුවන්ට මෙහෙම වගේ ගුණයක් තියෙනවා. මුචින්බිල හාමුදුරුවන්ට මෙහෙම ගුණයක් තියෙනවා කියලා කතා කරනවා නම් මතක් කරනවා නම් ප්‍රසන්න සිතින්. බොහෝ කාලයක් හිතසෝ පිලිස පවතී. ඒ සිතුවිලි මාත්‍රය කොයිතරම් ගුණයක් කියනවා. ඒක බුදුහාමුදුර ගැන කියලා තියෙන්නේ ඒවං අචින්ත්‍යා බුද්ධා. බුද්ධ ධම්මා අචින්ත්‍යා. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තිය. ඒ කියන්නේ භාගතුන් වහන්සේ ගැන හිතලා ඉවර කරන්න බෑ. භාගතුන් වහන්සේ පිළිබඳ ධර්මතා නැත්නම් ධර්මයෙන් හිතලා ඉවර කරන්න බෑ. අන්න ඒ අචින්ත වූ දේ ගැන පසන්න සිතක් ඇති වුණොත් විපාකයක් හිතලා ඉවර කරන්න බෑ හැම වෙලේම. ඒ කියන්නේ අපිට හිතන්න බැරි තරම් විපාකයක් ලැබෙනවා. මෙතනත් කියන්නේ මේ සංගරත්නය කෙරෙහි අනුස්මරණය කිරීම. මේ පෞද්ගලික වශයෙන් කරත් මේ කුල පුත්‍ර සිද්ධාන්ත ඒ තරම් ගුණයක් තියෙනවා කියලා කියන්නේ. සංගරත්නය කියලා හිතන්න ඕනේ නැහැ. අනුරුද්ධ හාමුදුරුවෝ කියලා හිතුවම ඇති. නන්දිය හාමුදුරුවෝ නැත්තම් මේ කිම්බිල මහරහතන් වහන්සේ කියලා හිතුවම ඇති. ඒ තරම් දීර්ඝ කාලයක් ඉස්සුගිරි සුවවදිනවා කියලා. යම් ගමකින් මේ කුල පුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ ගම වසන සිතෙන් අනුස්මරණය කරොත් ඒ ගමට පොඩක් වෙනව බොහෝ කාලයක් යම් නියම් ගමකින් වෙනවා නම් ඒ නියම් ගමේ ඉන්න සියල්ලෝම මේ කුල පුත්‍රයෝ පිළිබඳ වසන සිතෙන් අනුස්මරණය කරන මේ නියම් ගමකට පොඩක් සිද්ධ වෙනවා ඒ සියල්ලන්ට යම් නගරයකින් මේ කුල පුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ නගරයේ සිට සියල්ලෝම මේ කුල පුත්‍රයෝ සුන්දනාගෙන ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා ඒ පිරිසටත් නගරවාසී සියල්ලන්ටම දීර්ඝ කාලයක් ඉක්සූ පිරිස පවතිනවා. යම් ජනපදයකින් මේ කුල පුත්‍රයෝ පැවිදි වුණා නම් ඒ ජනපදයේ සියල්ලෝම ප්‍රහණ සිතින් අනුස්මරණය කරනවා නම් ඒ ජනපදයේ සියල්ලන්ටම හොඳක් සිද්ධ වෙනවා. සියලු රජවරු, සියලු බ්‍රාහ්මණයෝ, සියලු සිටුවරු, සියලු ශුද්‍රයෝ මේ කුල පුත්‍රයන්ව ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් ඒ සියල්ලන්ටම බොහෝ කාලයක් ඉක්සූ පිටස පවතිනවා යම් දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවක් තියෙනවා නම් ලෝකයක් තියෙනවා නම් සමන බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවක් තියෙනවා ඒ දෙවියන් මනුස්සයන් සහිත ඒ සියලු ප්‍රජාවට ඒ සියලු ප්‍රජාව මේ කුල පුත්‍ර සිදිනාගෙන ප්‍රසන්න සිතින් අනුස්මරණය කරනවා නම් දෙවියන් සහිත ලෝකයට මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත මේ මිනිසුන්ට දීර්ඝ කාලයක් ඉස්සු පිණිස පවතිනවා පස්ස දීග යාවන් චේතේ කයෝ කුලපුත්තා බහුජන හිතාය ප්‍රතිපන්නා බහුජන සුඛාය ලෝකානුකම්පකාය දීග බලන්න කොයිතරම් දුරට මේ කුලපුත්‍රයෝ බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ ජනයාගේ සුවය පිණිස ලෝකයට අනුකම්පාව පිණිස ලෝකයට ප්‍රයෝජනයක් වෙනස හිතවත් බව වෙනස දෙවියන්ට මනුස්සයන්ට සැප පිණිස පිළිපදලා තියෙනවාද කියලා. කොයිතරම් හොඳ ප්‍රතිපදාවකද සුපටිපන්නයි කියලා කියනවා. සුපටිපන්න කියන එක පදයකින්වත් කියන්න පුළුවන් සූත්‍රයක්. මේ මේ විදිහට බාවතුන් වහන්සේ තමන්ගේ දේශනාව කරාම ඒ දීඝ පර්ජනාම් වූ යක්ෂ සේනාධිපතිතුමා බාවතුන් වහන්සේගේ ඒ දේශනාව අනුමෝදන් වෙනවා. චූල ගෝසිංහ සූත්‍රය මජ්ක්‍ධිම නිකාය. සාදු සාදු